ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ භාවනා වැඩමුළුවේ ආයවෙනි ධර්ම දේශනාව වශයෙන් අදත් ධර්ම දේශනාවට කාර්ය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ශීලව දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සක්කා පනේතං භන්ති මයා ඥාතුම් සංඥා පුරිසස්සමත්වාති අඤ්ඤා සංඥා අඤ්ඤා අත්ථාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අද දවසේ මාතෘකාව වශයෙන් තියාගත්තේ ඒ කවුරුත් මේ වෙනකොට දන්න පරිදි අපි ඉස්සරහින් තියාගත්තේ පොට්ටපාද සූත්‍රයේදී පොට්ටපාද පරිබ්‍රාජකයා විසින් අසන ලද ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නේ අහන්න හේතුච්ච පදනම නැත්නම් නිදාණය ගැන කතා කරොත් අපිට ඊයේ සමාප්ත කරපු තැන මතක් කරගන්න වෙනවා. එතෙන් එනකොට ਸਰවචන් වහන්සේ සංඥාවකින් සක සංඥාවකින් පටන් ගත්ත කෙනෙක් මේ ප්‍රතිපදාව අනුව සංඥාග්‍රයට අතුප ශාසනයේ සංඥාග්‍රය වශයෙන් සඳහන් කරන්නේ ආකාසානංචය විඥානංචය ආකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැහැ කියන ආකින්චඤ්ඤායතන කියලා කියන්නේ කිසිත් නැති තැනට යනකම් ඒ කියන්නේ සංඥා වශයෙන් මොනම දෙයක්වත් අල්ලන්න බැරි තත්ත්වයට යනකොට ඒක සංඥාග්‍රේ වශයෙන් සඳහන් කරනවා අන්නේ සංඥා අග්‍රයට ගියාට යන එක තමයි ගිහිල්ලා ඉහාටත් තවදුරටත් චේතන පාල නොකර තවදුරටත් අභිසංස්කරණයක් නොකර ගත කිරීමෙන් ඒ ඇති කරගත්ත ඒ தত্ত্বයට හොඳට අවදි වෙන්න පුළුවන් ඒක Tamanට වශී කර ගන්න පුළුවන් ඒ වගේ කතාවක් සර්වඥාන්සේ විස්තර කරලා ඒ පොට්ටපාද පරිබ්‍රාජකට කියනවා අනුකුබ්බේන අபிසඤ්ඤා නිරෝධ සම්පයාන සමාපත්තිය කියන ඔන්නෝපයි කියන. අනුපූර්වයෙන්පත් වෙන ක්‍රමයෙන්පත් වෙන අபிසඤ්ඤා නිරෝධයේ පිටිබඳව සම්පජානයේ හත්ුත් අවදි ඥානයකින් ඇති වෙන සමාපත්තියක් විතර තියෙන කියන. ඉතින් ඒකකොට අර පොට්ටපාද පරිබ්‍රාජකයන් සර්වචනාංශිර නගපු අபிසඤ්ඤා නිරෝධයේ පිළිබඳව හොඳ අර්ථකථනයක් දෙනවා. අන්නේ විදිහට සරුවචනජී ප්‍රශ්නට උත්තර දුන්නාට පස්සේ පොට්ටපාද පරිබ්‍රාජක ආනවා ස්වාමීන් වහන්සේ මේ නිරුද්ධ කරන සංඥාවක් ගැන කසේ ප්‍රශ්න පටන් ගන්නන්නේ නමුත් අහනවා මේ සංඥාවයි ආත්මයයි දෙකම එකක්ද නැත්නම් සංඥාව වෙනයි ආත්මය වෙනයිද කියලා. ඉතින් සරුවචන වහන්සේ ඍජු උත්තරයක් දෙනවා විනුවට ප්‍රශ්න කණුගෙම ප්‍රශ්න කරුගෙන විමසීමක් කරනවා මෙහිලා ඔබ ආත්මය කියලා ගණන් ගන්නේ මොකක්ද ඉතින් එතකොට හම්බ වෙච්ච අවස්ථාවේදී පොට්ටපාද පරිප്രാජකයා ආත්ම தত্ত্ব තුනක් ආත්ම ප්‍රතිලාභ තුනක් ගැන සර්වචනාංශිත එක එක ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඒක පිළිබඳව ස්ථිර නිගමනයක් යාතුල තිබිලා නැහැ. අර විදියට ප්‍රශ්නේ අහපු නිසා ඒ උත්තරයක් දෙනවා. ස්වාමීන් වහන්සේම ආත්ම ප්‍රතිලාභය කියලා කියන්නේ මේ ඕලාරික ආත්මය, මහ බෝධියන්ගෙන් හැදිච්ච ආත්මය, මේ කබලින්කාර ආහාර වලින් යැපෙන ආත්මය කියලා. ආමුතු ඥානස් කියනවා ඒකනම් ආත්මය සංඥා විනස් ආත්මේ විනස් ඒ ඕලාරක වෙච්චී ආත්මේ තබා උත්තරේන අරක තමයි නමුත් දැනගන්න උපදින ආසඤ්ඤාව නෙවෙයි නිරුද්ධ වෙන්නේ උපදින සංඥාව විපරිණාමයටපත් වෙනවා නිරුද්ධ වෙන්න කලින් ඒක නිසා ඔය සංඥාවක් පිළිබඳව ආත්මයක් පිළිබඳව මොන විදිහට අර්ථකථනයක් දුන්නත් උපදින සංඥානේ විවර වෙන්නේ. ඒතිෙදී පොට්ටපාද පරිබ්‍රජකයා කියනවා එහෙමනම් මනෝමය අත්ලා අත්පටිලාභයක් තියෙනවා. මේ සියලුම අපිට පේන දැනෙන දේවල් වල නියෝජනයක් තියෙන මනෝමය ආත්ම ප්‍රතිලාභයක් මම මතක් කරනවා මම හිතනවා. එහෙම වුණොත් ඒකයි සංඥාව අතර සම්බන්ධතාවය. සර්වචනසේතෝර කියනවා ඔබ ආත්මයේ මනෝමය ආත්ම ප්‍රතිලාභයක් විදිහට වර්ගී නම් කරනවා නම් එහෙම නැත්නම් අර්ථකථන දෙනවනම් එතනදිත් මම කියනවා සංඥාවයි ඔය කියන මනෝමය ආත්ම ප්‍රතිලාභය දෙක දෙකක් ඒක තමයි උත්තරේ එහි තියෙද්දි නැවත සර්වචන් සඳහන් කරනවා මතක තියාගන්න උපදින සංඥාව නෙවෙයි නිරුද්ධ වෙන්නේ ඉපදීමත් නිරුද්ධ වීමත් අතර සංඥාවේ විප්‍රියාශයක් සිද්ධ වෙනවා එහෙම නැත්නම් අඤ්‍ය තත්ත්ව භාවයක් ඇති වෙනවා ඒක නිසා ඔය දින උත්තරයක් දෙන්න තියෙන්නේ සංඥා වෙනයි ආත්ම වෙනයි කියන ඊට පස්සේ කියනවා අරූපී සංඥාවක් අරූපී ආත්ම ප්‍රතිලාභයක් තියෙනවා නම් එතනදී සංඥාව එකක් ආත්ම එකක් නැත්නම් දෙකම එකද කියලා. එතෙන්දී සර්වඥාන්ත කියනවා ආත්මය කියන එක වර්ණගන්නේ අරූපී දෙයක් විදිහට නම් එතෙන්දිත් ආත්මය වෙනයි සංඥා වෙනයි කියලා මම කියනවා. නැවතත් මතක් කරනවා මේ සංඥාව හටගන්න එක නෙවෙයි නිරුද්ධ වෙන්නේ. ඒ හටගෙන නිරුද්ධ වෙන අතරවාරදී පවා ඒක බොහෝම ශීක්‍රින් වෙනස් වෙනවා. ඒක නිසා මේ මොන විදිහක ආත්මේ වරණගුවත් ඒක සංඥාත් එක්ක ගැලපෙන්නේ නැහැ. නමුත් සම්පූර්ණ ඍජු කෙටි උත්තර දෙන්නේ නැහැ. සරෝජන්සි කියන්නේ මොන විදිහෙන්වත් ආත්ම සංඥාව නෙවෙයි කියන එක කියන්නේත් නැහැ. නමුත් අහන අහන උත්තරේට කියනවා මේක නෙවෙයි කියලා. එතකොට පොට්ටපාද පරිප്രാජකයා පාපොච්චාරණ කුලිය කරනවා ස්වාමීන් වහන්සේ මට බැරි වෙයිද මේ ආත්මය සංඥාවයි එකක්ද නැත්නම් ආත්මය සංඥාවයි දෙකක්ද කියන එක මට කවදාකවත් අවබෝධ කරගන්න බැරි වෙයිද කියලා. එතකොට සර්වඥාන්සේ කියන බෑ කියලා. පොට්ටපාදය ඒක උඹ වගේ කෙනෙකුට අවබෝධ කරගන්න අමාරුයි. ඒ අවබෝධ කරගන්න අමාරු වීමට නුසුදුසුකම් පහක් පටපාසෝත්‍යදී සර්වචන්සි සඳහන් කරනවා. උඹ දෘෂ්ටිගතිකයි. ඒ කියන්නේ වෙනම වෙන දෘෂ්ටියක් තියෙනවා යාට. ඒ වගේ අඤ්ඤා දිට්ඨිකේන ඔබ වාගේ අඤ්ඤ දෘෂ්ටිගතිකේකට මේ කියන ප්‍රශ්නය පිළිසිත දැනගන්න ප්‍රත්‍යක්ෂ කරන්න සාක්ෂාත් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකම අඤ්ඤාකාන්තිකේන ඒ කියන්නේ ඔයාට අන්‍ය ලබ්ධියක් තියෙනවා. ඇදහිල්ලක් තියෙනවා. මේ සත්‍ය ඇති හැටිව දැනගන්න තියෙන උවමනාට එහා ගිය වෙන මොකද්දෝ අල්ලගත්ත ලබ්ධියක් තියෙනවා. අපි කියනවා නැත්තම් මේ ආගමක් අල්ලගෙන ඉන්නවා. මොන හරි අන්‍ය ලබ්ධිකෙක්. එහෙම නැත්තම් කියනවා අන්‍ය රුචිකේන ඔබට මේ නිවනින් එහා ගිය වෙන රුචියක් තියෙනවා. අවසානයේ තියෙන මේ දුකෙන් වෙන්වීම, Nirodha කියන එකෙන් එහා ගිය වෙන ඊට වැඩිය පටු රුචිකත්වයක් තියෙනවා. එහෙම නැත්නම් අඤ්ඤත්‍රා යෝගේ අඤ්ඤත්‍රා යෝගේන වෙන ප්‍රතිපදාවක දිලා ඉන්න මිනිස්සු. නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවක නෙමෙයි. ඒ වගේම අඤ්ඤත්‍රාචර්යේන බොහෝ දෙනෙකුට ඒ තමන්ගේ ලබ්ධිය, තමන්ගේ ප්‍රතිපදාව, තමන්ගේ ඒ ඇදහිල්ල කියා දෙමින් ඉන්න ගුරුවරයෙක් අන්න ඒ වගේ කෙනෙකුට මේ විදිහේ සංඥාව ආත්මයේද නැත්නම් සංඥාව ආත්මය දෙකක්ද කියන එක තේරුම් ගන්න බෑ කියලා. ඒක නිසා එතනදී ਸਰවඥාංශේ පුද්ගලයා කොටු කරලා ඒ පුද්ගලයාගේ තියෙන දුර්ලභ කණ්ඩික නැත්නම් නුසුදුසු කණ්ඩික නැත්නම් පින්මද භාවය මේ කරුණු පහකට දාලා පෙන්නනවා. ඒක නිසා ඒ කෙනෙකුට භාවනා කරලා යම් කිතියකට මේක තේරුම් ගත්තත් ඒක නිවනට යොමු කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපිටත් යම් වෙලාවක මේ නිවනක් හම්බ වෙලා නැත්නම් භාවනා කරනකොට ලැබෙන අත්දැකීම් වලදී අපිට කමටහන සුද්ධ වෙන්නේ නැත්තේ පටලැවෙන්නේ නැතු ඔය පහින් එක්ක අපි ඉන්න නිසා. එක්ක අපි අන්‍ය දෘෂ්ටිකයි. අපි එක්කෝ ආත්ම සංඥාව ආත්මයමයි නැත්නම් සංඥාව එකක් ආත්ම එකක් කියලා වෙන් කරගන්න මොකද්ද පෙරදි පැටලිච්ච දෘෂ්ටියක ගත වෙලා ඉන්නවනම් අපිට භාවනාදී හම්බෙන අත්දැකීම සුදුසු විදියට ගැළපෙන විදියට ඒක තේරුම් ගන්නත් බෑ අපිට ඒ අත්දැකීමට ලෑස්තියකුත් නැහැ ලෑස්තිලත් නෙවෙයි යන්නේ ඒ නිසා හම්බෙන හම්බෙන අත්දැකීම පටලැවිල්ලක් පිණිස හේතු වෙනවා අවුලක් පිණිස හේතු වෙනවා සැකයක් පිණිස හේතු වෙනවා මොකද දෘෂ්ටියේ තියෙන අඩුපාඩුකම් නිසා ඉතින් සත්‍ය วิ සුද්ධි ක්‍රමේදීමත් සරුවචනසෙ පෙන්නනවා සීල วิ සුද්ධි චිත්ත วิ සුද්ධි ditthi วิ සුද්ධි වශයෙන් මේ Taman ළඟ තියෙනවා නම් මේ එන භාවනාවේ Tamanට සංඥා ස්කන්ධය විතරක් වෙන් කළ ගනිමු විවිධ සංඥාවල් හරහා යන්න වෙනවා භවනා දියුණු කරන යනකොට ඒ එනේන සංඥාවල් අල්ලන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ කාම දෘෂ්ටියේ ලාභල අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඒ සංඥාවල් එන්නේ යණ්ඩයි ඒ සංඥාවල් අල්ලන්නේ නැති වෙන මට්ටමට අල්ලන්නේ නැති වෙන්න තමන්ගේ පෙරදක්මක් තියෙනවා. ලෑස්තියක් තියෙනවා. දෘෂ්ටියක් තියෙනවා. ඒව නැතුව භවනාදී මතුවෙන මතුවෙන හැම එකකම නතර වෙවි මේක මෙහෙම වෙන්නේයි මෙහෙම වෙන්නේයි කියා කල්පනා කරන්න ගත්තොත් ඒක නටේ භාවනායි ගැම්ම ගෙනියන්න හම්බ වෙන්නේ මේ මතුවෙන ඕනම දෙයක් මතුවෙන්නේ නැති වෙන්න නමුත් මගේ සතිය දිගට පවතිනවා නම් එහෙම නැත්නම් මේ දේ මතුවෙන්න මුල් වෙච්චි මූල කර්මස්ථාන වලට යන්න පුළුවන් නම් ඒ දෙක උපමානයකට අරගෙන මේ මතුවෙන දේවල් විග්‍රහ කර කර ඉන්නේ නැතුව නැත්නම් මේ මේ දේවල් මතුවෙන්න ඕනයි කියලා පූර්ව නිගමන කර ගන්න නැතුව ඉන්න මට්ටමේ දෘෂ්ටි විවෘතකමක් තියෙනවා. පුළුල් භාවයක් තියෙන නිසා එවැනි දෘෂ්ටියකට සම්මාදිට්ඨිය කියලා සර්වචන්සි නම් කරලා තියෙනවා. නිවැරදි දෘෂ්ටිය කියලත් මේකට නමක් දෙනවා. සම්මාදිට්ඨිය. ඒක පුළුල් දෘෂ්ටි කියලා නමක් දෙනවා. මේ පුළුල් දෘෂ්ටි කියලා කියන්නේ ඉස්සරහට පටු වෙච්ච මේ එකක්ම හරියි එහෙම නැත්නම් වෙන දේවල් පිළිගන්න, තරහා ගන්න, ඉවසා ගන්න බැරි මට්ටමට එන්නේ නැතුව කොයි දෙයකත් වගේ විවෘත වෙච්ච පුළුල් මනසකින් යුක්තව යන කෙනාට භවනාව ලේසි. එහෙම නැත්නම් අර මුල්ගත් අල්ලගත්ත ඒ යම් යම් ඇකුවම් බහපු අදහස් නිසා දෘෂ්ටි අඩුපාඩුකම් නිසා මේ සංඥාවේ සංඥාග්‍රේට කෙලවරට ය아가න්න බැරි වෙනවා. එහෙම නැත්නම් අන්‍ය ලබ්ධික වෙලා තියෙනවා. අපි මේ භාවනා කරන්නේ නිවනක් ලබන්න හෝ ඒ වගේ දෙයකට නෙවෙයි මේ වෙන වෙන දේවල් අපේක්ෂාවෙන් භාවනාවට පෙළඹෙන්නේ ඇත්තටම කියනවා නම් පටන් අරගන්න වෙලාවේදී ආධුනිකයට ආධිකම්මික යෝගාවචරයට ආධිකම්මික විපස්සකයට කොහොමඩක්වත් නිවන කියන එක තේරෙන්නේ නැහැ. තේරෙනවා නම් ඒක බොරුවක්. අල්ලගෙන තියෙන්නේ නිවන කියලා මොකද්ද? එකක් අල්ලගෙන යනවා. ඒකේ ප්‍රශ්නිකුත් නැහැ. නමුත් ඒක එන්නේ එන්නේ එන්නේ එන්නේ භාවනා කරගෙන යන්න යන්න යන්න යන්න ඒකේ මේකේ පිරිසිදු වීමක් වෙනවා නම් ඒ හොච්චරය අපිට බාර ගන්න තියෙනවා. ඒ මොකද නිවන වගේ එල්ලයක් නැතුව අපිට ජවයක් ගන්න, ශ්‍රද්ධාවක් ගන්නත් බෑ. නමුත් අපි හිතාන ඉන්න නිවන නෙවෙයි නිවනට ගියාට පස්සේ හම්බ වෙන්නේ. ඒක සම්පූර්ණ මොකක්ද විපරිණාමයක් සිද්ධ වෙන නිසා ඒ ඒකේ ඒ විපරිණාමයට හිත පුළුල් භාවයක් තියෙනවා. ඒ අනුව බලනකොට ලෝකායත විශ්යන් වල සහ මේ විපස්සනාවේ තියෙන ප්‍රධාන වෙනස්කම් දෙකක් තමයි අපි ඕනම විපස්සනාවෙන් තොරව යන ඕනම ගමනකදී එල්ලයක් වෙන එල්ලට ළඟා වෙන එකයි තියෙන්නේ. ඔය විපස්සනාවේදී අපි ළඟා වෙන්න අන්න එල්ලයක් වෙනස් වෙනවා. එළිය ත්‍රිපරිණාමයටපත් වෙනවා. ඒකෝට හරි අමාරුයි. මේ ඒ තමන්ට නිමිත්තක් තියාගන්න. ඒ තියාගෙන නිමිත්ත නැත්නම් ආනාපාන ගත්තම ඒකත් විපරිණාමයටපත් වෙනවා. අපි නිවන කියලා හිතාගෙන එකත් විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා ලබ්ධියක් ගත්තොත් මෙන්න මේකටයි මම යන්න හදන්නේ කියන්නේ ඒක ස්ථිරව තියෙනවා නම් ඒ කියන්නේ නිවන නෙවෙයි. ඒක වෙනස් වීමක් වෙනවා නම් ලොකු පුරුල් විශේෂයකට පුරුල් මේ දෘෂ්ටිකට ලෑස්ති වෙන්නත් ඕනේ. ඒ තමන් බලා යන්න බලාපොරොත්තු වෙන තැනේ විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒ නිසා ලබ්ධිය ස්ථිර ලබ්ධකෙන් අන්‍ය රුචික වෙන්නත් බෑ. අන්‍ය රුචික කියලා කියන්නේ නිවනෙන් මෙපිට මේ කායික රෝග සුව කරන්න, මානසික රෝග සුව කරන්න, අභිඥා ලබන්න, අනිකට කියා පාන්න වගේ මොනවා හෝ නිවනෙන් මෙපිට රුචිකත්වයක් සහිතව භවනාව යන්න ගත්තොත් ඒත් අන්තිම කෙලවරට යන ගමනට තන්නි කර ඒක කොක්කක් කරන බාධාවක් නමුත් පටන් ගන්න ඕනම කෙනෙක් පටන් ගන්නකොට ඒ වගේ රුචිකත්ව රාශියක් මල්ලේ තියාගෙන තමයි යන්නේ. නමුත් භාවනා කරගෙන කරගෙන ඉදිරියට යනකොට ඒ වගේ තියෙන පුස්කතිය, ඒ වගේ තියෙන බොල් ගතිය, ඒ වගේ තියෙන කොම්බේ, ඒ වගේ තියෙන ශූන්‍යත්වය තේරෙන්න පටන් ඒක නිසා එන්නේ එන්නේ එන්නේ ඒ ලාභ පිළිබඳව, සත්කාර පිළිබඳව, සම්මාන පිළිබඳව, ශීලෝක පිළිබඳව යම් රුචිකත්වයක් තිබුණා නම් රුචිකත්වයට ඒ අත්හතන දෙන්න පුළුවන්. රුචිකත්වය කියලා කියන්නේ නිවන් ලබන අතරවාරදී ලැබෙන අතුරුඵල මහා ලෝකෝට හිතාගෙන යනවා. ඒවට තමයි ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා කියන්නේ. නිසා එවැනි රුචිකත්වයක් කරා යනවා නම් අනිවාර්යයෙන්ම ඒ රුචිකත්වයම Tamanට ගමනට බාධාවක් වෙන නිසා ඒ රුචිකත්ව පටන් අර ගන්නකොට තිබුණාට දෝෂයක් නැත්තේ නෑ. මොක් කරගෙන කරගෙන ඉදිරියට යනකොට එවැනි නිවනෙන් මෙපිට තියෙන ලාමක රුචිකත්ව හැලෙන ගතියක් තමයි තේරෙනවා නම් ඒක හොඳ පෙර ලකුණක්. ඒක නිසා මේ කච්චදීය සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම යස්ස තේනාපි යානාමි යම්පි නිස්සය ජායති බුදුරජාණන් කියනවා දෙවියොත් බ්‍රහ්මයොත් ඒ වගේම විඤ්ඤු සත්පුරුෂයොත් ඒ භාවනා කරන කෙනාට වඳිනවා අහෝ මෙවැනි සත් මෙවැනි ආජඤ්‍ය පුරුෂයෙක් නමෝතේ පුරුෂ ආජඤ්‍ය නමෝතේ පුරුෂ තුමේ උත්තම පුරුෂයා කවුද මේ භාවනා කරන්නේ ඇයි කියලා දන්නේ මේ පේන එල් එකට නෙමෙයි භාවනා කරන්නේ. එයින් මේ පිට කවුරු හරි භාවනා කරනවා අර කිව්වගේ කායික සුවයක්, මානසික සුවයක්, ලාභයක්, සත්කාරයක්, සම්මානයක්, සිලෝකයක් ඒ රුචිකත්වේ නිසාම භාවනා තුච්ච තත්ත්වයටපත් වෙනවා. හීන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා තමන් අපේක්ෂා කරන්නා වූ නිවන තාම වර්ණගිලා නැහැ. නමුත් මේ ප්‍රතිපදාව ගැන විශ්වාස කරගෙන බුද්ධ ධර්ම සංඝ කියන ජීවිත රත්නේ විශ්වාස කරන කරනවනම් යම් කිසි කෙනෙක් එවැනි කෙනාට බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා දිව්‍ය බ්‍රහ්මයේ වන්දනා කරනවා. ඒ මනුස්සයා මෙච්චර වමනාවේ මෙච්චර අපකප්ප වෙලා භාවනා කරනවා මේ මිනිස්සු මේ ලෝකේ ඉන්න ලෝකායත විශේෂිත කැමති කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ ඇයි මේ මනුස්සයා මෙච්චර මේකට යෙදෙන්නේ කියලා. අන්න එතනයි ඒ භාවනාවේ තියෙන නෛර්යානික தত্ত্বය නයිසර්ගික தত্ত্বය තේරෙන්නේ. එහෙම නැතුව කවුරුහරි භාවනා කරන්නේ ඒ විසාකාව ඉන්න කාලේ සිල් ගන්න දවසක් ගිහිල්ලා ශ්‍රී ලංකාවෙන් ඇහුවලු ඒ සිල් ගන්නේ ඇයි කියලා. ඉතින් අර බාලම ළමයි කියලා කිව්වලු අපිට නිසි වයසට පුරුෂයෙක් ලැබෙන්නේ කියලා කල වයසට විවාහයක් ලැබෙන්නේ කියලා සිල් ගන්න කියලා. මැදි වයස කට්ටියන් හොවට පස්සේ කිව්වලු මගේ පුරුෂයා පෙර වෙන ස්ත්‍රීන් හොයාගන්න එපා කියලායි මම මේ සිල් ගන්නේ. අර සිංහර නොයන්නයි කියලා. වයසට ගිය කට්ටිය නවට පස්සේ කවලු අනේ මරණයට පස්සේ දිවි ලෝකෙට යන ලැබෙනවා හොඳයි කියලා සිල් ගන්න. ඉතින් මේ බුදුආරාමයක් හැදුවේ 27 කලක් ධනේ වියදම් කරලා මොනව හිතෙන්දද්ද විසාකා. පිච්චර සෙනඟක් සිල්ලර ගන්නවා මේ සෙනඟ සිල්ලර ගන්න මේ වගේ දේවල් පස්සේ කියලා බුදුරජාණන්තට කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ අතන ඔක්කොම පාස්කන්තික දීලා මේ කට්ටියගෙන් පොඩි මේ සෝෂල් සර්වේ එකක් කරලා බැලුවා නැත්නම් මත විමසුමක් කරලා බැලුවා තුنين එකක් සිල් ගන්නේ නිසි කාල වයසට විවාහය සාර්ථක වෙන්න තුنين එකක් සිල් ගරගන්නේ පවුල ඇතුළත තමන්ගේ පුරුෂයා වෙන අඹුවන් හොයන හොයන්න තුනක් සිල් ගන්නේ නිවන් මේ ත්‍රිවිධෝකයන් ඒ බුදුහාමුදුරෝ ඉන්න කාලේ මේ මෙතෙල්ල කිලෝමීටර් 2යි තියෙන්නේ මේ පූර්වාරාමෙට ඒ දවස්වල වෙච්ච එක. අද හිතන්නේ අද අද ගිහිල්ලා අපි කායින් හරි ඇහුවොත් ඇත්තටම කවුරු හරි ගිහිල්ලා ඇහුවොත් අද ආවි මොකටද වයින් අහන්නේ කියලා ආවි අපිට අයිතිවාසිකම මොකුත් නැහැ කායින්වත් අහන්න භාවනා කරන්නේ ඇයි සීල් ගන්න ඇයි කියලා. නමුත් අවංකව කතා කරලා බැලුවොත් මේක තමයි ජන විඥානයේ ස්වභාවය. ඒ එක එකනට රුචිකත්ව තියෙනවා. ඒ රුචියම අර නෛර්යානික සද්ධර්මයේ අවබෝධයට ඇති හැටි අවබෝධයට එකම කොක්ක පාඩපත් වෙනවා. ඒ ප්‍රශ්න වෙලා තියෙන රුචිකත්වයක් නැතුව කවුරුත් පෙළඹෙන්නේ නැහැ. ඒ රුචිකත්වයටම අපිට කියන්න කුසල ඡන්දය කියලා. කුසල කිරීමට තියක් කැමැත්ත, සත්‍ය අවබෝධ කරගන්න ඇති කැමැත්ත, නිවන සඳහා ඇති කැමැත්ත කියලා අපි එල්ලයක් ඉස්සරහින් තිබ්බට ඒ එල්ලේ එnde ende ende ende විපරිණාමයටපත් වෙන නිසා එවැනි විපරිණාමයටපත් වෙද්දී තමන්ගේ ප්‍රතිපදාව කඩා ගන්න නැතුව Brahmacharya කඩා ගන්න නැතුව ගෙනියන කෙනාට තමයි නමෝ සේ පුරිසා ජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම කියලා දෙවියෝ ප්‍රඥවදී. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් තුළ මේ පිළිබඳව භාවනා කරගෙන කරගෙන යනකොට අවබෝධයක් ඇති වෙනවා නම් මම පටන් ගන්නකොට මිත්‍යා දෘෂ්ටි මලක තිබුණා. පටන් ගන්නකොට මිත්‍යා ලබ්ධි තිබුණා. පටන් ගන්නකොට මිත්‍යා රුචිකත්ව තිබුණා. නමුත් ඒක වර්ධන් තේරෙනවා ඒ ළමා වයසේ භාවනා නොති නොදියුණු වයසේ මේ භාවිත මනසක් නැති කාලේ එහෙම තිබුණාට දැන් මේ කරන්නේ ඒ ඇති හැටි දැක ගන්නයි එහෙම නැත්නම් හොඳම දේ තමයි කාටවත් අඟවන්නේ නැහැ භාවනා කරනවා කියලා කියාපාන්න යන්නේ නැහැ. ඒකට රුචිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම එක එක ප්‍රතිපදා එක මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව එහෙම නැත්නම් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තිබියදී নানা විදිහේ කෙටි ප්‍රතිපත්ති හොයන්න හදනවා. ඉක්මන් ප්‍රතිපත්ති ක්ෂණික ක්‍රම හොයන්න ගියාම එතකොට මොකද්ද යටින් කියන අවස්ථාවාදයක් ගැන. එයා මේ සුදුසු ගන්නක ගන්න නැතුව සුදුසු ගන්න ඇති කර ගන්නව වෙනුවට නිවන් නැත්නම් අවසාන ප්‍රතිඵලයේ මේ ඉක්මන් ක්‍රම ඉක්මන් කර ගන්න හදනවා. එවැනි ප්‍රතිපත්ති වලට යනවා නම් පැහැදිලිවම පේනවා මේ පටිච්චසමුප්පාදේ වාගේ ගම්භීරත්වයක් ගම්භීර බව පේන දෙයක් අදහනවා වෙනුවට හේතු සම්පාදනයෙන් ඵල අපේක්ෂා කරනවා වෙනුවට අඩුවෙන් හේතු සම්පාදනය කළා සම්පූර්ණ ඵලයේ බලාපොරොත්තු වෙන්න වගේ කෙටි ක්‍රම වලට යන්න පටන් ගන්නවා. එතකොටත් වෙන ප්‍රතිපදාව වැරද්දයි. එහෙම නැත්නම් තමන් අනුන්ට විශාල වශයෙන් කියලා දෙන ගුරුවරයෙක් බාටපත් වුණොත් ඒකම කොක්කක් වෙනවා. ඒකම කොක්කක් වෙනවා. මොකද තමන්ගේ තමයි යම් මතයක්, යම් න්‍යායක්, යම් දෙයක් කියලා වැරදියට කිව්වොත් ඒක ගහපා දෙන්න, ඒක ඔප්පු කරලා පෙන්නන්න පුදුමාකාර ගුරු රාශියක් කියන්නේ. පුදුමාකාර තරක රාශියක් ගොඩන ගන්න වෙනවා. ඒක නිසා බුදුජානස් කියන පොට්ටපාදට අඤ්ඤත්‍රාචාර්ය කියන ඔබ වෙන පිරිසකට 3000කට බණ කියලා දෙන උගන්නන ගුරුවරයෙක් වශයෙන් මට මේ සත්‍ය අවබෝධ කරගන්න හම්බ වෙන්නේ මේ ආත්මය කියන්නේ සංඥාවද සංඥාවයි ආත්මය දෙක එකක්ද දෙකක්ද කියන එක අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ ඒකට දෙනවා ඒකාන්ත උත්තරයක්. ඒකාංශක උත්තරයක් මේක කරගන්න බෑ කියලා. අන්න එතකොට පුත්තපාද කතා කරලා හම්බෙච්ච අවස්ථාවේදී ਸਰවචනාංශිකෙන් එවකට ಭಾರತයේ පැපදිච්ච ප්‍රධාන ඒ කියන්නේ ඒවට කියන්නේ මේ වාද මූල කියලා. වාද කෙනෙක් එක කෙනෙක් පරීක්ෂා කරලා බලන්න තිබිච්ච විසඳිච්ච නැති ප්‍රශ්න 10ක්. ඒක ඇත්තටම ත්‍රිපිටකයෙන් පිට වෙනතන් වල මේක සඳහන් වෙන්නේ නැහැ. නමුත් ත්‍රිපිටකයේ කීප කොලකව සඳහන් වෙනවා. සර්වඥාන්සේ ඥාන හොඳයි ස්වාමීන් වහන්සේ මට තේරෙනවා මම මේ මිත්‍යා දෘෂ්ටික නිසා, අන්‍ය ලබ්ධික නිසා මට වෙන රුචිකත්ව තියෙන නිසා මම වෙන ප්‍රතිපදාවක් තියෙන නිසා මම පිටිසෙකට නායකත්වයක් දරන නිසා මට මේක අවබෝධ කරන්න බෑ. නමුත් ඔබ වහන්සේගෙන් මම දැනගන්න කැමති මේ ලෝකයේ ශාස්ත්‍රතයි එයින් පිට තියෙන හැම ධර්මම බොරුයි. ලෝකයේ ශාස්ත්‍රතයි කියන එක විතරයි සත්‍ය අනික සියල්ලම බොරුයි කියන එක ඔබ වහන්සේ පිළිගන්නවා. සසතු ලෝකේ සසතු ලෝක මොගමඤ්ඤා ලෝකේ සාස්වතයි කියන්නේ ලෝකේ සදාකාලිකව පවතිනවා. ඒකට විරුද්ධව කියන ඔක්කොම බොරු. මෙන්න මේ මතය ගැන වාච මොකද කියන්නේ? බුදුරජාණන් කියන මම කවදාකවත් මේ ලෝකේ සාස්වතයි කියලා නෑ. අනිත්‍ය බොරු කියන මතේ මම හෙලි කරලා නෑ. මම මේ මැදියා ප්‍රකාශ කරලා නෑ. එහෙනම් අසස්සතෝ ලෝකෝ මොකමඤ්ඤ. ලෝකේ අසස්සත නෑ. ඒ කියන්නේ ඔබ මරනකොට ලෝකෙම ඉවර වෙනවා. කතා කරන කතා ශරීරයේ මේ මේ කතා කරන කෙනා ඉන්නකම් විතරයි ලෝකේ තියෙන්නේ. ඒක නැතුනට පස්සේ ලෝකයක් නැති වෙනවා. මේ මරණය ලෝකේ ඉවරයි. අනිත් වගේ අශාසත තත්ත්වයන්ද මේකනේ උච්ඡේද දිට්ඨිය දෙන්නේ මුතර කියන මම මේ එකක් කියලා නැහැ. අනිත් වගේ දේවල් විචාර කරන්න වෙලා අරගෙන නැහැ. ඊට පස්සේ කියනවා පොට්ටපාද අන්තවාලෝකෝ ලෝකයේ කියන එකට මේ විශ්වයේ කියන එකට මේ චක්‍රාවාට කියනට කෙලවරක් තියෙනවා. ඒන් කෙලවරක් තියෙනවා. ඒකට විරෝධ වෙන සියල්ල බොරු කියනවා දාන. ඒකන මම එහෙම කියලා නැහැ. මේ ලෝක මේ අපිට පේන ප්‍රදේශයේද ලෝකයේ එහෙම නැත්නම් විශ්වය නැත්නම් චීරපතය නැත්නම් චක්‍රාවාටේ මම කිය අන්තයි කියලා කියලා නැහැ. අනන්තවාලෝකෝ මොගමඤ්ඤා මේක අනන්තයි කිලෝරක් නැහැ කියන එකක් කියනවා අනිත්මත බොරු කියන එකට කියන ඔබ වහන්සේ මොකද කියන්නේ දැන් මම එහෙම එකක් කියලා නැහැ මේ ලෝකේ අනන්තද නැද්ද කියන එක දැන් ඔය භෞතික විද්‍යාවේදී ඔය විශේෂයෙන්ම දුරේක්ෂය හොයාගත්තට පස්සේ ඒ වගේම ඔය අජිත අවකාශ යාන හොයාගත්තට පස්සේ විශාල ශේෂ්ඨයක් විවෘත වෙලා තියෙනවා මේක කොහෙද කියලා වර කියලා බලන්න විශ්වයේ කෙලවරමයි. ඉතින් කෙලවරක් තියෙනවද නැද්ද? කිසිම වෙලාවක මේ වෙනකන් ඒක පිළිබඳව ඒ පැත්තේ යෙදිලා ඉන්න විද්‍යාඥයන්ට හිතා ගන්න බෑ මේක කෙලවරක් තියෙනවද කියලා. ඊළඟ උදාහරණයක් ගත්තොත් අපි මේ මෙතන වාඩි වෙලා එහා පැත්තේ පිටියක් කණ්ණාඩියක් නම් මෙහා පැත්තේ පිටියක් කණ්ණාඩියක් නම් මගේ ප්‍රතිබිම්බේ වෙනවා කෙලවරට යනවා. ඒ ප්‍රතිබිම්බේ කෙලවරක් තියෙනවද නැද්ද? ත්‍රිලෝකී කියලා ගන්න තමන්ගේම ප්‍රතිබිම්බය තමයි. ඒ නිසා සමාන්තර කණ්ණාඩි ටිකක් මත කියලා හිටගත්තාම අනන්තය දක්වම තමන්ගේම රූප පේනවා. ඉතින් මේකේ කෙලවරක් තියනවද නැද්ද? බුදුරජාණන්සේ කියනවා මම මේ ප්‍රශ්නට කවදාකවත් උත්තර දීලත් නැහැ. මේක මගේ මතයකුත් නෙවෙයි. ඔකේ සාසතද නැද්ද? එහෙම නැත්නම් අන්තද නොઅන්තද? අන්ත නැද්ද කියලා. නැත්නම් තන් ජීවන් තන් ශරීරම්. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. මේ පළු දෙකක් මේ මේ ශරීරයේ මේ කබලින්කාර ආහාර මේ අපි ගන්න මේ ස්ත්‍රීත්වය පුරුෂත්වය එහෙම නැත්නම් මේ පැවිද්ද වශයෙන් තියෙන මේ ශරීරයේ ජීවය කියලා කියන්නේ එහෙම නැත්නම් මේ පිටේ එක. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අහන්නේ පොට්ටපාද සංඥා වාත්මයක්ද සංඥා වාත්ම කියන එක එකක්ද සංඥා වාත්ම දෙකක්. දැන් අහනවා මේ ශරීරයේ ජීවය කියලා කියන්නේ නැත්නම් ශරීරය එකක් ජීවය එකක්ද කියලා. බුදුන්ස් කියනවා මේ දෙක කියලා නැහැ. මේ ශාරීරිකයි ජීවය කියලා කියන්නේ. ඒව නැත්තම් ශරීරේ නෙවෙයි ජීවේ වෙනයි කියලා අපි දවල් ධර්ම සාකච්ඡා කරගත්ත විදිහට අපි මේක දිහා බලනකොට ශරීරයේදී හොඳට සතිය බලන ගාක් ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. සමහරක් මම හිතලා කරපෙවුවා. බොහෝ දේවල් හිතලා නෙමෙයි කරේ. එතකොට මේ අසම්පජානව සිදුවෙන දේවල් මේ ශරීරය ජීවේ කියලා ගන්න කෙනෙකුට මේ ශරීරයේ සිදුවෙන තමන්ගේ මතයට තොරව තමන්ගේ රුචිකත්වයට තොරව තමන්ගේ චේතනාවෙන් තොරව සිදුවෙන දේවල් දිහා බලනකොට මේ මම කරන මගේ භූමිකාවටයි මගේ න්‍යායපත්‍රේ වැරද්ද මේ කියන්නේ ඒවා තමයි ශරීරය තුලින් ක්‍රියාත්මක වෙන්නේ කාගේදෝ න්‍යායපත්‍රය නැත්නම් මම මේ කුලියට ගත්ත භූමිකාවක් දරගපාන්න කියලා බැලුවොත් දෙපැත්තටම සාක්ෂි තියෙනවා යම් කෙනෙකුට කියන්න පුළුවන් මට ඕනද මට කරහැයි මට ආයෙ මුසව ගන්න පුළුවන් නැත්නම් ටික වෙලා හුස්ම නැත කරගෙන ඉන්න පුළුවන්. එමෙිට හුස්ම ගන්න ඒ නිසා මර කරන දේ කරත හැකි කියලා. ඉතින් වගේ අදහස තමයි ඔය මේ බුද්ධජනක වාදයට ආපු සත්‍යකය කිව්වේ. මට පුළුවන් පාලනය කරන්න. මේ ශරීරය මට පාලනය කරන්න පුළුවන්. යාකි බුද්ධජනනාචේ වාදයක් නැගුවොත් බෑ කියලා මම කරලා පෙන්නනවා. නමුත් බුද්ධජනනාචේ ප්‍රශ්න කරලා එයාගෙන් අහනවා ඉස්සලාම කියනවාද මේ ශරීරම ජීවය කියලා කරන් ජීවය කියන්නේ ඔව් මම කියනවා මගේ ශරීරය මට ඕන විදිහට හසුරවන්න පුළුවන් මට නතර කරන්න පුළුවන් කරන්න පුළුවන් ඒක බුද්ධයන්සේ නේතනේ අටුවචාර මාචලක් පෙන්ලා දෙනවා ඒ සත්‍යකගේ මූණ කතයි ඊට පස්සේ කියනවා මූණ ලස්සන කරගන්න බැරි දෙච්චර ඔබේ ශරීරේ නම අපි අනියන තැන කැවු මූණක් තිබිලා තියෙනවා දැන් කොණ්ඩ ගමක් වගේ මූණක් බඩ චකටපටියක් දාලා වදින තරම විශාල බඩක් තිබිලා තියෙනවා. ඉඳගත්තාම නැගිට ගන්න බැරිලු. ඉතින් කිව්වල උඹට ඕක පාලනය කරගන්න පුළුවන් නම් උඹ ලස්සන වුණක් හදාගන්න. ඔය ප්ලාස්ටික් සර්ජරි එකක් කරගන්න. කරගන්න. ඊට පස්සේ ඔළුව පාත් කරගෙන තියෙනවා කරන්න බෑ. ඒ වුණ දේවල් කරන්න බෑ. ඒ නිසා මේ ජීවියේ ශරීරයේමද ශරීරයේ ජීවේද කියලා. දැන් ඔය බටහිර තාලික හැදෙන තරුණ ගැටිෂියා නැත්තම් ඉලන්දාරියක් ගත්තොත් ඒගොල්ලෝ ශරීරයේ ජීවය කරගෙන තමයි ජීවත් වෙන්නේ නිසා ඒකට පටන් ගන්න තැන ඉඳලා කරන කෝලම් දිහා බලනකොට කවමදාකවත් වයසට යන කතාවක් නෑ ඕනේ වයසට යන ගතියක් තුනත් ඒක මේකක් ගහලා කුණ්‍ය ගහලා නැගිටලා ගන්න පුළුවන් කියලා ඉතින් ඒකම තමයි වැඩි හිතියොත් අනුගමනය කරන්නේ විද්‍යාවත් අනුගමනය කරන්නේ වෛද්‍ය විද්‍යාව නැත්නම් රූපලාවන්‍යත් අනුගමනය කරන්නේ මේක මේ ශරීරේ විතරමයි අයින් යහට වෙන මොකක්වත් නැත්තේ. නමුත් ඒකට ශරීරේම ජීවේ කියලා කියන ජීවේමයි ශරීරේ කියන එකට ඒ තරුණ වයසේදී සුභා පුදුමාකාර ආකර්ෂණයක් තියෙනවා. බටේ ලෝකෙ ඔක්කොම විනිශ්චයන් හදන්නේ, ව්‍යවස්ථා හදන්නේ රට කරන්නේ තරුණයෝ. ඉතින්සේ ඒගොල්ලන්ට යන්න වෙන්නේ ශරීරයේ ජීවයයි ජීවයේ ශරීරෙමයි කියන අදහස. ඉතින් මේ පොට්ටවාද වයසක මිනිස්සයා බුදුහමරගෙන ගන්නවා සංස ඔබ වහන්සේ මොකක්ද කියන්නේ? අන් ජීවන්තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. මේ ජීවයේ මැද ශරීරයේ මේ ජීවේ ශරීරයෙන් ජීවෙ පිටේ කරන්නේ. දැනටි මොනක්වත් එකට උත්තර දෙන්න යන්නේ. ඊට පස්සේ අහනවා ඕති තථාගතෝ පරමරණ. තථාගතයන් වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නවද? වෙනවද? නෑ කියලා මම එහෙම කියලා නෑ. නොහොති තථාගතෝ පරම මරණ. එතකොට තථාගතයන් වහන්සේ මරණයෙන් පස්සේ නැද? මම කියනවා මේ කියලා නෑ. එහෙම නැත්නම් වෙනව නොවෙනව දෙකමද කියලා නෑ. නොවෙනවත් වෙනවත් නෙවෙයිද කියලා නෑ. දැන් අපිට උගන්වන්නේ මේ 5000 5000 කල් ශාසනය පවතිනවා 5000 වුණාට පස්සේ 13 වංශල ඔක්කොම එකතුලා තථාගතයන් වහන්සේ නමක්ම ඇවිල්ලා උන්වහන්සේ බණ කියනවා එදා වෙනකම් පොඩ්ඩක් ඉන්න මේ වගේ කතාවල් ඒ ශ්‍රද්ධාව ඇති කරන්න මේ මොන කරගත්ත කතාවල් අර පරණ විසඳිච්ච නැති එදා තිබුණ Hindu ආගමේ නටබුන් වාගේ ඒක නිකන් මොකදෝ වාගේ නිකන් උච්චර පිං කරලා අවුරුදු 45ක් ඉඳලා බුදුජානනාංශේ නැති උනායි කියන්නත් මොකද ලෝභයි. ඉන්නවයි කියන්නත් බෑ. ඉන්නවද නැත්ද දෙකම දාගන්නත් බෑ. ඉන්නෙත් නැහැ නැත්තෙත් නැහැ කියන්නත් බෑ. ඉතින් මේක තථාගත කියන වචනේ ගත්තා. එහෙම නැත්නම් මිනිස්සෙකි පැත්තට ගත්තා. කොයි පැත්තට ගත්තත් මේක දිගට පවතින සනාතන ප්‍රශ්නයක් මිනිස්සයාට තියෙන අපි කිව්වොත් මම මරණට පස්සේ ලෝකේ තියෙනවාද? එහෙම නැත්නම් මම මරනකොට ලෝකෙත් ඉවරද? එහෙම නැත්නම් සත්‍යගතයන් රහතන් වහන්සේ නමක් මරුණට පස්සේ ඒ රහතන් වහන්සේගේ වැඳලා ආශිර්වාද ලබා ගන්න පුළුවන්. නැත්නම් ඇවිල්ලා අපිට රහසෙන් කමටහන් දෙයිද? ඉතින් මේ වගේ පුදුමාකාර මේ මේ ප්‍රතිපත්‍ය පිරීමෙන් හේතු සම්පාදනයෙන් අටිච්ච සමුප්පාදයෙන් ඉදප්පච්චේතාවේ මේක අවබෝධ කරන වෙනුවට නානා විදිවලට ඒ ආශිර්වාද ලබා ගැනීමෙන් එහෙම නැත්නම් ඒ අත්තට වැඳීමෙන් පව් සමා කර ගැනීමෙන් විවිධාකාර ක්‍රමවලට හදන හැම තැනකම මොකද්ද අවස්ථාවාදයක් පේනදී. ඒ අවස්ථාවේ හැම තැනකදීම පටිච්චසමුපාදයේ පහර ගහිලා සිද්ධ වෙනවා. ඉදපච්චේතට අදාළ හේතුවෙන් තමයි අදාළ ඵලය ලැබෙන්නේ. එහෙම නැතුව අපිට හිතුන තුන දේවල් වලින් හිතුන තුන දේවල් ගන්න බෑ. නමුත් ඒතියෙද්දි ලබ්ධි තියෙනවා. ඒතියෙද්දි සුචිකත්ව තියෙනවා. ඒතිෙදි විවිධාකාර ප්‍රතිපත්තිය. ඒතිෙදි ගුරුවරු ඉන්නවා. ඒ වටේ විශාල පිරිස් ඉන්නවා. ඒ කෙටි ක්‍රම වලට යනවා. ඉතින් අන්නේ එදා දඹදිව සර්වචනංශ වැඩ ඉන්න කාලේ තිබුණු ඒ ස්වභාවය පොට්ටපාදගේ ප්‍රශ්න වලින් පේන තියෙනවා සර්වචනංශ වගේ කෙනෙක් තමන්ගේ ආරාමයට වැඩම කරපු වෙලාවේදී මේ ටික අහලා දැනගත්තොත් ඒ අර මේ ළඟදී නිසන් වණ්ඩ ආපු කෙනෙක් කියනවා අපරාධේ කාලේ හිටපු මහා මෝඩයෝ බුදුහාමසෝ ඉන්න කාලේ හොඳම ආර්ථික ප්‍රතිපත්ති අහලා තියාගත්තා නම් වැඩේ ඉවරනේ. අපිට ගෙලීම් ගන්න තිබ්බනේ. කවුරක්වත් ඒ ප්‍රශ්නේ අහලා නැහැ. ඇහුවනම් බුදුහාමරෝ කියලා දෙයි මේ හරියටම හරියන ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියලා අන්නේ වගේ කල්පනා කරන පිරිසක් ඉන්නවා. මම හිටියනම් මම ওই ප්‍රශ්නේ අහලා තේරුම් ගන්නවා. යතිම් බන්නොට පොට්ටපාද ඒයක් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එක එක පැතිවලින් අහලා තියෙනවා. නමුත් සරුවචනාංශේ ඒ හැම ප්‍රශ්නයකටම ඔව් කියන්නේ යන්නේ නැහැ නෑ කියන්නේ යන්නේ නැහැ. උන්වහන්සේ කරුත්‍යන්දගේ ප්‍රතිපදාව මොකද්ද? ඒ කිසිම දෙයකින් මේක පටලවා ගන්න නැති වෙන එක. එතකොට මේ ඒ හැම එකටම පුත්‍රජනස් කියනවා මේ අව්‍යාකටයි. මම මේක විස්තර කරන්න යන්නේ. එතකොට අන කොටපාද ස්වාමීන් වහන්සේ ඇයි ඔබ වහන්සේ මේ සරුවඥන එහෙම නන්නේ ප්‍රශ්නේ අහලා නිකන් පේන සරුවඥන ඇයි මේ කොටසක් නොකිය ඉඳලා තියෙන්නේ? ඇයි මේ යම් පැති කොටසක් මේ දේශනා නොකරන්නේ? ඇයි මේ ප්‍රශ්න බාර ගන්න නැත්තේ කියලා. උදන්සේ ගහනවා මේ හේතුව මොකද්ද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ අභ්‍යාගත කොටසක් තියාගෙන මේ දෙයට මම උත්තර දෙන්නේ කස්මපණේ සම්බන්ධේ භගවත අභ්‍යාගත. ඇයි ස්වාමීන් වහන්සේ මේ දෙය කියන්නේ? ඒක උරුදුයන්ස කියනවා මම මේ දේවල් කතා කරන්නේ නැත්තේ ඒකේ අර්ථ සංහිත ගතියක් නැති නිසා. ඒකෙන් මනුෂ්‍යවර සිදුවෙන වාසියක් නැහැ මොකක් හරි ජීවනට යොමු වෙන ගතියක් නැත්නම් එහෙම ධර්ම සංහිත ගතියකුත් නැහැ. ඒකෙන් වර්තමාන මොහොතේ හිත ගේන ගතියක් නැහැ. හුදු වාදෙන් වාදයට යන ගතියක් තියෙන්නේ නාදි භ්‍රමචර්ය කම ඒකෙන් කවදාකවත් මනුස්සයාට ආචාර ධර්ම වැඩෙන ගතියක් නැහැ. එහෙම නැත්නම් සීලයක් සමාදන් වෙන එහෙම නැත්නම් මයිලජ්ජාවක් ඇති වෙන ගතියක් මේ ප්‍රශ්න වල නැහැ. මේවා නිකන් කෙස්පැලෙන තර්ක විතරයි. ඒ නිසා මම කවදාකවත් ඒ වගේ නිකන් තර්කයේ සඳහා වෙන තර්කවලට උත්තර දෙන්නේ ඒක කවදාවත් සංසාරයේ පිළිබඳව නිර්වේදයක් නිබ්බිදාවක් කලකිරීමකට හේතු වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නට ඕ කිව්වත් නැහැ කිව්වත් කවදාකවත් නිබ්බිදාකට වෙන්නේ විරාගයේ පිණිස මේ සංසාරේ දුකෙන් එහෙම නැත්නම් තණ්හාවේ අවිද්‍යාවෙන් විරාගයේ පිණිස මේක හේතු වෙන්නේ නැහැ. ඒ වගේම නිරෝධයේ පිණිස මේ ගිවන් කරන තැනක් මේ ප්‍රශ්න වල නැහැ. මේ ප්‍රශ්න කොහොමද නිකන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉස්සලා ලෝකේ පහන කිකිලිද නැත්නම් බිත්තරේද කියලා ඇහුවොත් කොච්චර හරි කතා කර කර යන්න පුළුවන් කවදාකවත් කෙලවරක් නැහැ මේකේ. ඉවරයක් දකින්න බෑ. ඒව නිකන් එකින් එකට ඉන්නේ පැටලෙන වාග් බහුල්‍යයක් ඇති කරන වාචාල කරවන කෙලවරක් කරන්න බැරි ප්‍රශ්න. සරුවත්යන්සක නිසයිවා නිරෝධයක් ඒ චක්‍රයේ කෙලවරක් වෙන බැරි නිසා මම මෙවැනි ප්‍රශ්න අභ්‍යාගතයි. ඒ වගේ න උපසමයි මේ ප්‍රශ්න වලට දාගත්ත මනුස්සයට නිින්දයක් නැහැ. කිසිම සාන්තියක් ඇති වෙන්නේ නැහැ. සංහිඳියාවක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා උපසමයක්. මේ අනුගාන ප්‍රතිපලයේ අන්තිමට උපසමයක් නෙවෙයි වැඩ කරන යනකොටත් උපසමයක් එන්න ඕනේ. මේ ප්‍රශ්නේදී අන්තිමක් ඇත්තෙත් නැහැ. මේ මේ කොළුවට දාගත්තට පස්සේ මේ මනුස්සයට කවදාකවත් ඉවරයක් නැහැ. ශාන්තියක් ඇති වෙන්නේත් නැහැ. අභිඥාව අතිවිශිෂ්ට ඥානයකට කවදාකවත් යොමු කරන්නේ නැහැ. ඇති හැටි පිළිබඳව දැනගන්න හෝ ඒක පිළිබඳ විශිෂ්ට ඥානය දැනගන්න කවදාකවත් මේ ප්‍රශ්නික යොමු වෙන එකක් නෑ. ඒ වගේම සම්බෝධිය පිණිස නැත්තම් අවබෝධය පිණිස අවදි භාවයේ පිණිස මේ ප්‍රශ්න යොමු කරන්නේ මේ ප්‍රශ්න වලින් කරන්නේ තමයි ළඟ තියෙන කාලේ නාස්ති වෙනවා. ඒ වගේම ලද අවස්ථාව නාස්ති වෙනවා. මොලේ වෙහෙසටපත් නිකම් රෙද්ද දිරෙද්ද මෙනිකලා හිටියා වගේ තමගේ ජීවේ මිරිකල හරිනවා කවදාහකත් පණ කරන්නේ මේක නිවනට යොමු කරන්නේත් නැහැ නිවනට නිවනක් නැහැ නිවන යොමු කරන්නේත් නැහැ ඒක නිසා සර්වඥාන්සේගේ තියෙන ප්‍රායෝගිකත්වය එහෙම නැත්නම් කියන්නේ විවහාර විවහාරයට ගන්නේ බුදුජානකගේ දේශනා සුද්ධ ධර්ම නෙවෙයි විවහාර ධර්ම මං කලිපුත් මට මතකයි මම කියලා තියෙනවා මම ওই නිල්ල බින්න වෙලාවේදී ඒ මට ඇවිල්ලා උදව් කරපු වැඩි හිටියෙකුට හිටපු ඒ යතර දන් දුස්තරලට උගන්නන කෙනෙක් මයි ළඟට ඇවිල්ලා අහන ඔබට තේරෙන විදිහට බුදුහාමුදුරගේ ධර්මයේ සුද්ධ ධර්මයක්ද විවහාර ධර්මයක්ද කියලා. මම සුද්ධ විවහාර ධර්මයක් කියලා. ඒක නෑ නෑ පැනලා යන්න එපා. මේක සුද්ධයි එපා නැත්නම් විවහාරයි. මම කිව්වා සුද්ධ වශයෙන්ම විවහාර ධර්මයක් මේකේ වෙන්න කටපාඩම් කරන ඉන්දුවක්වත් වෙන්න මොනම දෙයක්වත් බුද්ධාගමේ නෑ. ඒක තියෙන්නේ Tamange මේ නිබ්බිදා විරාගී නිරෝධේ පිණිස මිස වෙන මේකේ අතින් අතට යවන්න දෙයක් නැත්තේ. මේක හරියට මට හිතෙන්නේ මම මට අන්තවාදී වෙන්න ඉති කල්පනා කරන්නේ අපි දන්නවා පළතුරක් කණ්ඩෝ ඒ පළතුර හැදෙන භූමියේ හැදෙන කන්නේදී පමණයි. ඒ භූමියෙන් එහාට ගිය ගමන් ඒ පළතුරෙන් නරක නරකුරු ප්‍රතිඵල ආරම්භ වෙනවා. කන්නේෙන් පිට පළතුරු කන්න ගිය ගමන් නරක ප්‍රතිඵල ආරම්භ වෙනවා. එනිසා මේ මේ කන්නේ මේ පොළවේ ඉඳගෙන කෑවොත් මේ පළතුරු කැපයි. නමුත් අපි දන්නවා දැන් අලුත් තාක්ෂණය නිසා මේ පළතුරු අරස කරන්න පුළුවන් නැත්නම් ඒක මිලිකලා යුෂ ගන්න පුළුවන් කවුරුද පුරාම තියාගෙන බොන්න පුළුවන් ඕන තැනකට අරගෙන යන්න පුළුවන් නමුත් අපි දන්නවා හොඳටම මේ පළතුරේ යුෂ අරගෙන ඒක පල්තබා ගැනීමට ගන්න හැම බෙහෙතක්ම පිළිකාකාර ජාතිකයි පිළිකාකාරකයි ප්‍රිසර්වටිව්ස් හැම එකම කාසිනෝජෙනික් එනිසා පිටති ගත්ත ගමන් ඕන වෙලාවක සුපර් මාකට් එකේ යන බොන්න පුළුවන් යුනිවර්සිටි එක කාලක් ගිය පස්සේ පිළිකාවක් ඇති වෙනවා ඒ වගේ තමයි මේ ධර්මයක් තමන් ඒක ඒ වෙලාවේ පරිභෝග කරන වෙනුවට ෂණ සම්පත්තිය පාවිච්චි කරන වෙනුවට ඒක හැමදාම පවතින්න ඕනේ හැම කෙනාටම මේක ලැබෙන්න ඕනේ කියලා තමන් ඒකේ ප්‍රයෝජනේ සරකලා වැඩ කරන වෙනුවට අනුන්ගේ සුභසිද්ධිය දඩමීම කරගෙන මේ ධර්මයේ ගත්ත ගමන් අනිවාර්ය මූලධර්ම වාදයකට වැටෙනවා මූල ධර්මකට වැටෙන්නේ නැතුව ප්‍රයෝජනෙ ගන්න නම් මුද්‍රචනාංශ මේ කරන අභ්‍යාගත ප්‍රශ්නවලදී සැලකිල්ලෙන් කටයුතු කරන මුද්‍රචනාංශ කොච්චරක් නම් මනුෂයාගේ දුකේ තියෙන ගොජ දාන ස්වරූපේ දැකලා ඒක දුකෙන් ගැලවීමට කටයුතු කරන මනුෂයාට අමෘතයක් වශයෙන් දෙනවා මිස මේක මේ අතින් අතට අන්ධකාරය පාත් කරන මල් වට්ටියක් නෙවෙයි ඒ නිසා අපි දක්වා අවුරුදු 2600 ක ගමනේදී ඒ අවබෝධයෙන් ඒක තීරුම් අරගෙන තව කෙනෙකුට ඒක තීරණ මට්ටමට කියලා දෙන්න තමන්ගේ ජීවිත ජීවිත වශයෙන් වග වෙච්ච උත්තරමන් වහන්සේලා හරහා මිස වෙන ක්‍රමයකින් ආපු දෙයක් ඒක සජීවී ධර්මය කියලා කියන්න බෑ ඒ නිසා අපි කියන ගොඩක් කරාට පොත්වල ගියපි කොහොඳයි කටපාඩම් කරන අපි කොහොඳයි නමුත් ඒ කටපාඩම් කරපු කෙනා අවබෝධය ලැබපු කෙනෙක් නෙවෙයි නම් මේ කටපාඩම් කරන එක හරියකද්ද වැරදිකද්ද කියලා අපේ උත්තර දෙන්න බෑ. එහාට විශේෂ නම්බුවක් දෙන්න ඕන කමකුත් නැහැ. ඒ නිසා බුද්ධ ඥානසේ මේ පොට්ටපාඩක ප්‍රශ්න ප්‍රතික්ෂේප කිරීමේ හොඳ ලස්සන මූල ධර්මයක් මත කරලා දෙනවා. සර්වඥාන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ ප්‍රයෝජනෙ සඳහා. එහෙම නැත්නම් කවදාවත් දකින්න බැරි, හමු වෙන්න බැරි ਸਰබලධාරී දෙවි කෙනෙක් ඉන්නවා. මරණයන් මත්තේ ඒ දිව්‍යඥාන්සය දැහුවොත් ඔබ සදාකාලික සුන්දර නිවනකට යනවා නැත්නම් ස්වර්ගයකට යනවා. දිව්‍යඥාන්සයට විරුද්ධ වූ සදාකාලික පායකට යනවා වගේ කියන ධර්මත් එක්ක බලනකොට මේ ਸਰවචනanse පෙන්වන ක්‍රමය මමත් උඹලා වගේම මේන්න මෙතන තමයි හිටියේ. සක සංඥාවේ තමයි හිටියේ. සක සංඥාවේ ඉඳලා මම සංඥා අග්‍රයට ගියා. සංඥාගලට යනකොට මට තේරෙනවා එතෙන්ද ගියාට පස්සේ කල්පනා වෙනවා හොඳට විවේකිනකොට මේ ලෝකෙ ඉක්වල පවතිනවද එහෙනම් මම මරණයට පස්සේ මොකද වෙන්නේ එහෙම නැත්නම් අනන්තයිද මේ ලෝකේ අන්තද අන්තයක් සහිතද නැත්නම් මේ ශරීරයද ජීවිතය කියලා කියන්නේ එහෙම නැත්නම් ශරීරයක් ජීවිතයක්ද සරුවචනන්සේ මරණයෙන් පස්සේ ඉන්නවද නැත්නම් සරුවචනන්සේ මරණයෙන් පස්සේ නැද්ද ඉන්නව නැතුව දෙකමද ඉන්නෙත් නැතුවෙත් නැද්ද කියලා මේ 10කින් පෙන්නුවට අන්නර වගේ විවේක වෙච්ච ගමන් හිත පුදුමාකාර තරංග ගන්න පටන් ගන්නවා. ඒක තවත් පොඩ්ඩක් විචාර කරලා කිව්වොත් අපි භාවනා කරනකොට ඒ සංඥාක්‍රය කියන නැත්නම් සම්මතේ වශයෙන් කියනවනම් ඒක අකින්චඤ්ඤායතනෙ. මුත් විපස්සනා වශයෙන් බලනකොට කෙනෙකුට පුළුවන් Taman ගත්ත අරමුණ ජීවිල ජීවිල ජීවිල කියලා අන්තිමටම ඒකේ සංඥාව අන්තිම අවස්ථාවට ගෙවෙන වෙලාව අපි ගත්තොත් ණය ක්‍රමයක මේක තමයි සංඥා ක්‍රී කියලා. අන්නේතරදී මේ ඇටි කරගත්ත මේ හුදකලාව මේ විවේකයට ඉන්න දෙන්නේ නැතුව විවිධාකාර චින්තාමය අදහස් එන්න පටන් ගන්නවා. සුත්‍රයේ වශයෙන් අතන මෙතන ආහුවා ඉස්මතු වෙන්න පටන් ගන්නවා. අන්තිමට ඒක චේතනාවක් බවට අභිසංස්කරණයක් බවට ප්‍රාර්ථනාවක් බවට පත් වුණාට පස්සේ යෝගාවචරය මේ තමන් වදාගත්ත දරුවල තමන්ම ක්‍රිය කරනවා වගේ හිතින් ඇති වෙච්ච මේ මේ චින්තාමය සංකල්පමය මනෝමය ලෝකයකටපත් වෙනවා. පත් වුණාට පස්සේ මුන්නම කාලෙන්වත් මේ මිනිසයාට මේක සංඥාවක් පමණයි මේක මිරිගුවක් පමණයි මේක හීනයක් පමණයි මේක ලීලාවක් පමණයි මේක නාඩගමක් පමණයි කියලා කවදාවත් කල්පනා වෙන්නේ නැහැ උප්පාවද කියනවා හීනෙකදී කවදාහක්වත් අවබෝධ කරන්න බෑ කෙනෙකුට මම ඉන්නේ හීනෙක කියලා ඒ නිසා සංඥාවයි අර කියන මට්ටමට ගියාම හිත අනිවාර්යයෙන්ම අඩනින්දක தත්වෙට ලාවට හීන පේන தත්වයකටපත් වතුරට පස්සේ নানা රුචිකත්ව ඕද්ගලයක් නම් නිවනින් නැතුව වෙන රුචිකත්ව තියෙන කෙනෙක් නම් ඕකේ ඉගෙන පුදුමාකාර මනෝ විකාර වඩන. ඒකට මුරුංග ගහයට උදියගත්ත මිනිහට වෙච්ච දේ තමයි සිද්ධ වෙන්නේ. ඉස්සරහට දුවනවා හිත පස්සට දුවනවා හිත අන්තං වලට දුවනවා හිත අන් කෙනෙක් ගැන හිතන් හදනවා ඒ සෑම චිත්තක්ෂණයක්ම කරුණාව වශයෙන් පිළි හිටිනවා. විශ්ව දැනුමක් වශයෙන් පෙනී හිටිනවා අභිඥාවෙන් පෙනී හිටින හැම එකකින්ම කරන්නේ තමන්ගේ පදනම දෙදරලා ගන්න එකයි චින සම්පත්‍ය පාන එකයි ඉතින් එතෙන්දී මොනම විදිහක සර්වඥාන්සේ බුද්ධයට උදව් කරන්න බෑ සර්වඥාන්සේ කියන මේක දැනගෙන යන්න කායानुපස්සනාවේ කෙලවරට යනකොට ඒ කියන්නේ තමන් අරමුණු කරපු රූප කර්මස්ථානයේ ගෙවෙන්නවත් ඕනේ භවනා දියුණු වෙන්න. ගෙවෙනකොට ඒ කෙනා අනිවාර්යයෙන්ම ওই වේදනා සංඥා දෙකට වෙනතට වඩා විවෘත වෙනවා. ජනර රූපේ පැත්තට තියෙන සම්බන්ධ නැති වෙනකොට හිතේ තිබුණ ඉන්ද්‍රිය බද්ධ ගතිය අයින් වෙනකොට හිත නිකම්ම මනෝමය වේදනා සංඥා දෙකකින් වැඩ කරන තැනක් වඩපත් වෙනවා. පත් වුණාට පස්සේ ඒක ඇති කරන හැම හිතවිල්ලක්ම හොඳටම ඇත්තයි, හොඳටම සත්‍යයි, හොඳටම අල්ලන්න පුළුවන් මට්ටමක වගේ පේනවා. ඉතින් එතන මේ සංඥාවේ තියෙන මේ විකෘත ස්වરૂපය දන්නේ නැතුව ගියොත් ඒකේ නා හිත තියෙන සෑම දෙයකදීම නිකන් ਸਰුවඥයි කියලා හිතා ගන්නවා වගේ මට ඕනම වීමක් කරන්න පුළුවන් කෙනෙක් වගේ අර හිම හීන ලෝකේ අර සංඥාවල් එක්ක චේතනා හරහා අර සුද්ධ චිත්තක්ෂණේ නැති කරගන්න. උපේක්ෂාව නැති කරගන්න. නැති කරගත්තට පස්සේ අර ඊයේ අපි ධර්මදේශනා මාතු කරගත්ත විදිහට මේ චේතනා නිසා මේ අභිසංස්කරණ නිසා අර අසඤ්ඤාග්‍ර වශයෙන් අන්තිමට සිව් වෙච්ච තත්ත්වේ නැති වෙලා ගොරෝසු දෙයකටපත් වෙනවා හිත ආය හොදෝද මඩේ දැම්ම බවටපත් වෙනවා. ඒ බව දැනගන්න විදියකුත් නැහැ. ඒක නිසා මනෝ විකාරක මනෝමය ලෝකයකටපත් වෙනවා. ඒකට හොඳම නිදර්ශනය තමයි අද තියෙන භාවනා ක්‍රම ලංකාවේ. නානා ප්‍රකාර කෙටි ක්‍රම තියෙනවා. නානා ගුරුවරු ඉන්නවා. නානා විදියට මේ මේ ධ්‍යාන මාර්ගඵල ඕන විදියට දෙන්න තත්ත්වයක් තියෙනවා. ඒක ඒවා ඒකට අහුවෙච්ච කෙනා අහුවෙලා කියලා කියන්නේ අපි අහුවෙලා නැහැ කියන මාන්නේ නෙවෙයි අපිත් අහුවෙලාද කියන දන්නේ ඒ අහුවෙච්ච මිනිස්සු උගත්තුත් ඉන්නවා ධනවත්තුත් ඉන්නවා කුලවත්තුත් ඉන්නවා භාවනා කරපෑත් ඉන්නවා අහවල් කෙනා අහුවෙන්නේ නැහැ කියලා එකක් නැහැ ඒතකොට පේනවා මේ සංඥා විපල්ලාස කියන එක අපිට සැලසුමක් ඇතුව පහර දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අපට පහර දෙන්නේ පුදුමාකාර ක්‍රමවල. එකයි කරගෙන යන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් මේ භාවනා දියුණුවට එනවා අන්න එතනදී ගැලවෝ මාර්ගයකට තියෙන්නේ මොකද්ද තමන් අර පටන් ගත්ත මූල කර්මස්ථානට නැවත යන්න පුළුවන්කම තියෙනවනම් අනපන්නේ නැවත මතු කරගන්න පුළුවන්කම තියෙනවා අන්න පේන්න පුළුවන් එච්චර පැටලිලා නැහැ ඒ වෙනත්නම් මේ මනෝ විකාරක හිරියර ප්‍රශ්නයක් නැහැ සත්‍ය පැත්තක ඉඳලා සංඥාවක් දෙනවනම් දැන් උඩ කොට පැටලිලා තියෙන්නේ ආපහු සත්‍ය පිහිටව ගන්න පුළුවන් ගතියක් තියෙනවනේ අරසාවක් තියෙනවා. එහෙම නැත්තම් වෙන්නේ මනෝබුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා සතෝනං සුභං වේති ඡායාව නපායිනි. මේ ලෝකයේ මනෝපූර්වංගමයි මනෝපුබ්බංගම මනෝසෙට්ටා මනසම මුල් වෙලා තියෙනවා මනෝමයයි. මේ මනෝමය දෙයට පසන් හැකීමකින් ප්‍රසන්න හැකීමෙන් පටන් අරගත්තොත් හොඳක් වෙයි. හරි දේ ඇල්ලුවොත්, වැරදි දේ අල්ලන්න තිබුණා. වැරදි ඇල්ලුවොත් දඩයක් හම්බ වෙනවා. ඒක නිසා විපස්සනා භාවනා කරනකොට යථාර්ථයට ඇති හැකියට ලං වෙන එකක් වෙනවා. ඒ වගේම කිසිම තැනකදී අදාළ පරීක්ෂණයෙන් සමර්ථුනේ නැත්නම් ඊගාපන්තිට සමත් වෙන්නේ නැහැ. ඒකේ මේ සංඥා පිළිබඳව කඩයිම හරිම විචිත්‍රයි. ඒ බුද්ධ ජානනාච ඉන්න කාලෙම සත්‍යාස්ත්‍රෝ හිටියා. ඒ සත්‍යාස්ත්‍රෝට සෑහෙන සෙනග හිටියා. ඒ නිසා අල්ලන්න මාරුයි ඒ හිටපු සෙනගගෙන් මොඩියෝ හිටියා නෙවෙයි. මෙතනත් මේ පොට්ට බාදට 3000ක් සෙනග ඉඳලා තියෙනවා. තරුණයන් සමහරට එච්චර ඉන්නත් නැතුව ඇති. ඒ නිසා ඉතින්දී අල්ලගන්න නම් මේ ਸਰවඥාන්සි මතක් කරලා දෙන විදියට කලින් ලෑස්ති වෙලා ගියේ නැත්තම් හොයන්න අමාරුයි. ඒ ලෑස්ති වෙලා ගියා. මෙතෙන්ටපත් වුණත් අර පොට්ටපාද වගේ අන්‍ය දෘෂ්ටිගත කෙනා, අන්‍ය ලබ්ධිගත කෙනා, අන්‍ය රුචිකත්ව සහිතනා, අන්‍ය ප්‍රතිපදාවල් සහිතනා, අන්‍ය දේවල් අනුන්ට කියලා දෙන මට්ටමකටපත් වෙලා තියෙනවා නම් ඒ කෙනාට කවදාකවත් මේ සංඥාව සහ ආත්මය අතර තියෙන සම්බන්ධතාවය දැක ගන්න බෑ. එතකොට සිද්ධ වෙන දේ තමයි ප්‍රධාන වශයෙන්ම ਸਰවචනාංශේ ඔය මදුපින්නික සූත්‍රයේදී විස්තර කරලා තියෙනවා. මේ සංඥා අත්ලෝ ගත්තට පස්සේ ඒ මිනිස්යාට මානසික අසහනයක් කියලා කියන්න මානසික රෝගයක් කියලා කියන්න පුළුවන්. නමුත් ඒ කෙනාට කොහොමඩක්වත් තේරෙන්නේ මේ සංඥා පටලවිල්ලක් වෙලා තියෙනවා. එයාට පේන්නේ අනික් කටියට පටලවිලයි කියලා. ඉතින් ඒක නිසා එතන කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඒ වගේම නැවත පටන් ගන්න තැනට යන්න පුළුවන් ගතිය. විශාල වටිනාකමක් තියෙන නිසා මහසිසාරද ස්වාමීන් වහන්සේ නැවත නැවත ඉන්නකම් කායානුපස්සනාව අමතක කරන්න එපා කියන එක රහත් වෙනකම්. වෙන වෙන අනුපස්සනාවලින් පටන් ගන්න යන්න බා පටන් ගන්න ගිය ගමන්ම මුල සිඳ ගන්න. මුල නොසිඳීමට නම් කවන්න පටන් ගන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ආනාපානය හෝ මතුවෙනවා මම ඊයේ මම පෙරේද වෙන්න අපි ධර්ම සාකච්ඡා කරන වෙලාවදී මතු කරා සර්වඥාන්සේ ආනාපාන සති භාවනා කරන පියවර 16කින් ආශ්වාස ප්‍රශ්වාස දෙක දෙකට කැඩුවොත් පියවර 32කින් පෙන්ලා දීලා තියෙනවා මේ සංඥාගයට යන හැටි යන හැම තැනකදීම මතුවෙන හැම දෙයක්ම ආනාපානයත් එක්ක හිතවලන්නේ කියලා ප්‍රීතියක් පහළම ආනාපාන පිටිපස්සේ ධානය ඒකේ ගලපලා බලා ගන්න, ගැටලා බලා ගන්න. හරියට කතරම් කැලක් හම්බෙච්චාම උරගලේ ගන්නවා. සුඛේමත් උනා චිත්තපටි සංවේදී කෙනෙක් නිකම්ම හුදු හිත විතරක් තියෙනවා තිබුණා. එහෙම නැත්නම් චිත්ත සංඛාරපටි සංවේදී වුණා කොයි දෙයක් කෙරුවත් අර පටන් ගන්න තනත් එක්ක ගැටකට යන්නේකේ පේන්නේ නම් නිකන් මොන්ටියෝරි පන්තියට එනවා වගේ. පටන් ගත්ත තැන තියෙන සම්බන්ධතාවය මොකද්ද? අපි දැන් ඉන්නේ උසස් මට්ටමේ කියන නමුත් මෙන්න මේ වගේ පටලැවිලි සිද්ධ වෙන්න ඉඩ පුළුවන්. ඒක රූප වේදනා වලට වැඩිය සංඥා අවස්ථාවේ තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා පොට්ටපාදට බුදුජානනාංශන මතු කරලා දෙන්න වෙනවා. මම මේ වගේ දේවල් කතා නොකරන්නේ මම බොහෝ ජනප්‍රිය මාතෘකා මම අවුකේ දවස්වල සමහර වෙලාවල් වලට මම දැක්කා පොදුවේ කියන එක නම් වැරදි සාමාන්‍ය කිව්වොත් ඔය ටෙලිවිෂන් එකේපත් මේ රේඩියෝ එකේ ධර්ම සාකච්ඡාවල කවුරු හරි කියනවා මේ ලෝකීය මේ කවුරුවක්වත් මේ පාන් ගැන කතා කරන මිසක ලෝකේ කෙලවරක් තියෙනවද නැද්ද කියලා කවුරුවක්වත් කියන්නේ නැහැ. අපි කට්ටිය එකතු වෙලා ඒක කතා කරමුද කියලා පටන් ගන්නවා. ඉතින් එක එකන තම තමන්ගේ පුළුවන් කාර්කම් කියන්නේ නැහැ. බුදු ඥානසේ කියලා තියෙනවා ලෝකේ ගැන කල්පනා කරන්න ගියොත් පිස්සු හැදෙනවා කියන. උම්මත්තක වෙනවා කියන. ලෝක විශ්ේ ගැන කතා කරන්න උම්මත්තක වෙනවා. කර්ම විශ්ේ ගැන කතා කරොත් උම්මත්තක වෙනවා. සත්ත්ව විශ්ය ගැන කතා කරොත් උම්මත්තක වෙනවා. ඉතින් මේ වගේ විෂයන් තියේදී අද ඉන්න මේ භාගයට තැම්පිච්ච අල ඊ ඒ මාතෘකාවක් කරන හැමදාම ටෙලිවිෂන් එකේ සාකච්ඡා වෙනවා මේගොල්ලන්ටත් ලාභයි ටෙලිවිෂන් කටටත් ලාභයි මොකද උත්තරයකට දෙන්න බෑනේ ඒකම කතා කරලා ඉන්න නිසා පත්‍රයක් කියලා බැලුවා ටෙලිවිෂන් එකට අනුකම් දුන්නත් රේඩියෝ එකට අනුකම් දුන්නත් කවදාකවත් අඩුවනේ සර්වඥාන්ශ වගේ කෙනෙක් අත තියන්න කැමති දේවල් පඬිත ස්වරූපයෙන් කතා කරනවා හැබැයි දන්නේ නැහැ. දන්නේ නැහැ නෙමෙයි ටික කාලයක් යම හොල්ලන්නත් ඇරේ පිස්සු ඇදෙනවා. ඒව කතා කරපුවා ඔක්කොමලා කියලා වෙන්නේ උම්මත්තක ස්වරූපයෙන් තමයි. හැබැයි ඊට ඉස්සෙල්ලා සැස්විහි දෙනවා. බුදුහාමුදුරන්ට වැඩි රැස්විහි දෙලා අන්තිමට අහස්කුරක් වගේ උඩ ගිල ඩෝං යන පස්සේ ඉවරයි. නිවනක් තියා සීල රැකුණොත් පුදුමයි. නිවනක් තියා සීල රැකුණොත් පුදුමයි. ඒක ලස්සනට මම දැකපු වැඩි මහල්ලන් දෙන්නෙක් විදිහට අපේ ලොකු සංසයේ බාලකොට ආනන්දමයිත්‍ය හාමුදුරුවෝ දෙන්නම කියලා තිබුණා. මෙතන ගියාට පස්සේ මේ විවිධ ඒවට කියන්නේ මට වරම් ලැබෙනවා. මට ආකර්ෂණ ලැබෙනවා. මට විශ්ව ශක්තිය ලැබෙනවා. අරක ලැබෙනවා මේක ලැබෙනවා කියලා පටන් ගත්ත මිනිස්සු ඒ පාර ගිහිල්ලා අන්තිමට වෙන්නේ සිල්පද ටිකක් නැති තත්ත්වයටපත් වෙනවා. පත්තල ඉවරලා රජයේ නීති කඩපු. නැත්නම් අපි කිව්වොත් මේ කාමීත්‍යාචාරයේ නීති කඩපු මිනිස්සුත් හිරේලගින්න සිද්ධ වෙනවා. හැබැයි එතෙන් ගියේ ඒ සංඥාවේ වරන් ලැබෙන තත්ත්වයට ඉසලා ඇත්තටම සිලියක් තිබිලා තියෙනවා. ඇත්තටම භාවනා කරලා තිබිලා තියෙනවා. ඇත්තටම සාර්ථක වෙලා තියෙනවා. නමුත් මේ මෙතන මේ තියෙන ගොහරුව මට ගොහරුව අඳුරගත්ත නැති වෙච්චාම මොනවා හරි හම්බ වෙච්ච දෙයක් වෙන වට රුචිකත්වය හරුව අල්ලන්න ගිය ගමන් කකකොල ගිහිල්ලා අන්තිමට සීලෙත් නැති කරන මට්ටමට යනවා. මේ මෑතකදී මම කීපතාවක් මතක් කරා. ඒක ලස්සනට කියලා තියෙනවා සූරංගම සූත්‍රයේ සංඥාස්කන්ධය විස්තර කරනකොට 10 11ක් වෙන්නලා තියෙනවා. ඒකේ ලස්සනම තවත් කැලලක් මම කැමති මේ මුලදිත් මම අතින් කියනකොට මට මතකයි මම මතක් කරයි කියලා. ඒ සංඥාවේ පටලැවිච්ච පටලැවීමක් ඇති වෙනකොටම ඒ කෙනා භාවනා කරන්නත් ඉස්සර වෙලා ඒ මිනිස්යා තුළ අර අධිමානසික ශක්තිය පිළිබඳව නැකමක් තිබිලා තියෙනවා. මේ මිනිස්යා ඊට පස්සේ භාවනා කරන්නේම මේ අධිමානසික ශක්තිය දියුණු කරන අදහසින් මිස නිවන යන්නේ දෙවෙනි පන්තියට. ඒ මනුස්සයට අනිවාර්යයෙන්ම මානසික ශක්තිය ලැබෙනවා අන්තිමට මානසික රෝලක ඉවර වෙනවා. අධිමානසික ශක්තිය සහ මානසික රෝල් දෙක අතර මුතුම සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා මං කියන්නේ ඒ නිසා අභිඥා හෝ අධිමානසික தත්ත්වය බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරයි කියලා හෝ නමුත් ඒව එකක් දරනවා කියන මානසිකත්වයකට බුදුමාකාර පින් තියෙනවා. එමෙන්ට පිස්සෙකුට විහාරයකට එහෙම එකක් හම්බුනොත් ඒ මනුස්සගේ සනුවරේම ඉවර වෙනවා. එනිසා භාවනා කරන හැම කෙනාම මම කියන්නේ භාවනා ප්‍රතිඵල කියා විදින්නේ කියලා. නමුත් Taman දන්න කියන කෙනෙක් එක්ක සාකච්ඡා කරලා මේ යන පාරේදී විශේෂයෙන්ම භාවනා හරියනවා කියන තත්ත්වයට ආවට පස්සේ ඒ කියන්නේ භාවනාවේ ප්‍රතිඵල ලැබෙන්න පටන් අරගත්තට පස්සේ මේ සංඥාවේ තියෙන ඒ අනුතුරුදායක මඩගුරු දන්න නිසා හැම වෙලාවෙම මතක තියාගෙන ඉන්නකොට මට ඕනම වෙලාවක පටන් ගත්ත ආනාපානට යන්න පුළුවන්කම තියෙනවනම් එහෙම නැත්නම් සතිය කියන එක හොඳට දන්නවනම් ඒ වගේම සංඥාවේ යම් කිසි විද්‍යයකට පොට පැන්නට පස්සේ පහරින් එහාට ගිය ගමන් තමයි තේරෙනවනම් එතකොට සංසිද්ධිලා තියෙන ආනාපාන උනත් ඇවිසිලා එනවා කය උනත් වැටහෙනවා ඒ නිසා ඒ වගේ පැටලෙන එක නම් පැටලෙනවා නමුත් ආයසරයක් ඒක සක සංඥාව කරගෙන ආය සංඥාගියට යන හැටි ආය සංඥාව නැති කරන තැනට යන හැටි තමන්ටම පරෝපදේශ රහිතව කරන්න පුළුවන් වෙච්ච දවසේ කියන්න පුළුවන් මේ සංඥාවේ තියෙන අපර අයින් කරගත්තයි කිය. 100ක් නෙවෙයි ගොඩ ඉන්න පුළුවන් මට්ටමට එන්න පුළුවන්. ඊට පස්සේ පොට්ටපාදට අර විජී ස්වාමීන් වහන්සේ විස්තර කරන මේ වහන ප්‍රශ්න වලට මම උත්තර දෙන්නේ නැත්තේ ඒක ඒකත්ම අර්ථ සංහිතක් නෑ ධර්මානුධර්ම ධර්ම සංහිත නැත්නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තිට වෙන්නේ බ්‍රහ්මචරයට හේතු වෙන්නේ නැහැ. ඒ වගේම නිබ්බිදාවට විරාගයට නිරෝධයට උපසමයට අභිඥාවට නිබ නිවනට යොමු වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන්සේ හිතලා කියනවා කොට්ටපාදට කොට්ටපාද මම මේ ලෝකෙට ඉපදිලා සර්වචනාහි ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ හතරයි. මම දුක්ඛ සත්‍ය ගැන කියනවා. මම දුක්ඛ සමුදය ගැන කියනවා. දුක්ඛ නිරෝධය ගැන කියනවා. දුක්ඛ නිරෝධ මාර්ගය, නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන කියනවා. එයි මම එහෙම කියන්නේ ඒ දුක්ඛ පිළිබඳව දුක්ඛ සමුදය පිළිබඳව දුක්ඛ නිරෝධය පිළිබඳව දුක්ඛ නිරෝධ මාර්ගය පිළිබඳ කියන කතාව අර්ථ සංහිතයක් තියෙනවා මේ දුකෙන් සංසාරයෙන් මේ වටේන් ගැලවෙන්න උදව් වෙන නිසා. ධම්ම සංහිතයි වෙන විදිහකට කියනවා නම් මෙන්න මේ චතුරාර්ය සත්‍යයට අයිතින්ටිකට විතරයි මම ධර්ම කියලා කියන්නේ. අනිකුත් කිස්පන්න තරක කොච්චර ගැඹුරු වුණා. ඒවෙන් කවදාකවත් කෙලවරකුත් නැහැ, ගුණවකුත් නැහැ, යොමුවකුත් නැහැ. ඒ වගේම භ්‍රමචර්යයක්. එහෙම නැත්නම් කියනවා ආදි බ්‍රහ්මචරියට ඒ කියන්නේ නොරකපු සීලයකට නොරකපු හික්මීමකට නැති වෙච්ච බයලජ්ජාවකට යොමු කරනවා. ඒ යොමු කරන දේ තමයි දුක දුකට හේතුව නිරෝධය සහ නිරෝධයට හේතු. ඒ වගේම මේ වැඩේ කරගෙන යනකොට ඒ කාන්තේම මේ සංසාරයට කාමයට එහෙම නැත්නම් භවයේ පිළිබඳව නිබ්බිදාවක් පහළ වෙනවා. එපා වීමක් පහළ වෙනවා. ඉතින් එපා වීම යෝගාවචරය සාමාන්‍යයෙන් ජීවන මට්ටමට එනකම් පේන්නේ නුරුස්නා ගතියක් විදියට. පේන්නේ කම්මැලිකමක් විදියට. පේන්නේ නිදිමත ගතියක් විදියට. පේන්නේ පාවීමක් විදියට. පේන්නේ ඒකාකාරීකමක් විදියට. ඉතින් ඒ දේ එනකොට ඒ යෝගාවචරය මේ ඒකාන්ත නිබ්බිදාවට යොමු කරපු ධර්මයක හරියට ඊදිලා කටයුතු කරනකොට ඒ කෙනාට ඒ නුරුස්නා ගතිය එනකොට ඒකාකාරී ගතිය එනකොට එහෙම නැත්නම් ආශර්ම ගතිය, බය ගතිය, කොංගෙච්ච ගතිය, තනිවිච්ච ගතිය කියනකොට මේක හරි පැත්තට සම්‍යක් දෘෂ්ටිය දාලා තීරුම් ගන්නවා කියන එක මම හිතන්නේ දැයින දුරට යනකම් ගුරුවරයෙකුට, කල්යාණ මිත්‍රයෙකුට අයිති රාජකාරියක් වෙනවා. භාවනා කරන හුඟ දෙනෙකුට මගේ බුද්ධිලික අත්දැකීමක් මම කියන්නේ භාවනා කරන හුඟ දෙනෙකුට ඒ නිර්වින්දනේ පහළ වෙලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ ඒවට බේත් ගන්නවා. අනිත් එපා වීම වැඩි වෙලා ඒ නිසා ඒකට බේත් හොයනවා. ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද? මේ භාවනා කරන්න කරන්න කරන්න අර නිර්වේදේ පාවෙන ගතිය, කම්මැලි ගතිය, නුරුස්නා ගතිය වශයෙන් මේ පේන දේ නැත කරන්න ගියාම අපස්මාර රෝගය. අර පිටවෙන්න හදන වේගයට පොරොප්ප ගන්න ගියාම මොකද වෙන්නේ? ඉතින් මේක පිළිබඳව අවබෝධයක් මේක පිළිබඳව විවෘත භාවයක් යෝගාචරය වල කෝක වෙතත් භාවනා කරන ගුරුවරු ගැනවත් නැහැ. භාවනා කරන උගන්වන ගුරුවරු ගැනවත් නැහැ. ඒ කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ යෝගාචරය මේ ඉදිරිපත් කරන ප්‍රශ්නය ඒ ජීවිනසා ගන්න විදිහට ද්වේෂයෙන් පටන් අරගත්ත නුරුස්නා ගතියක්ද එතන භාවනා කිරීමේදී නිබ්බිදාවේ ලක්ෂණයක් විදිහට මතුවෙන එකක්ද කියලා විග්‍රහ කරන එක හරිම සියුම්ව කරන්න ඕනේ. ඒ යෝගාචරයට එකතු වෙලා මේ ගැන හරස් ප්‍රශ්න අහලා තේරුම් කරගන්න ඕනේ. එන්නේ ඒ වැඩ පිළිවෙලේදී යෝගාචරයේකට මේ භාවනා කරගෙන යනකොට එන මේ නුරුස්නා ගතිය එහෙම නැත්නම් මේ ජීවිතයේ තියෙන ගැටුම් නිසා එන ද්වේෂ සහගත නුරුස්නා ගතිය දෙක වෙන් කරන තැනදී පිටේ ඉන්න කල්යාණ මිත්‍රෙක් ඉන්නවා නම් හොඳයි. ඒක තමයි බාහිරේ හම්බෙලා තියෙන සාන්තිය. ඇතුළත සතිය තියෙනවා නම් කල්යාණ මිත්‍රයි කෘත්‍ය සිද්ධ වෙනවා. ඇතුළෙන් තමයි හොඳට දිනු කරගත සතියක් තියෙනවා නම් Tamanට ඒක විග්‍රහ කරලා බලන්න පුළුවන්. මේ ඇතුවිච්ච නුරෝෂ්ණා ගතිය, මේ ඇතුවිච්ච පහළු ගතිය, කාමනි ගතිය, ඒකාකාරී ගතිය හටගත්තේ කොහොමද කියලා. ඒක භාවනාවෙන් හටගත්ත සෞඛ්‍ය සම්පන්න එකක් නම් ඒ කියන්නේ යෝගාවචරයට හොඳ ලකුණක් වෙන්නනවා මේ ජීවිතේදීම තමංග ප්‍රයෝජනයක් ගන්න මේ ප්‍රතිපත්තියෙන් වැඩක් ගන්න පුළුවන් කියලා. නමුත් ඒ වෙනුවට අත්තිකලම තානෝ යෝගී කරන්න ගියාට පස්සේ වගේ වෙන තද නුරුස්නාකතියක් තියෙන එක තන්නේ කර සුද්ධ වශයෙන්ම ද්වේෂය ආරහයන්නේ. ඉතින් මේ ද්වේෂය ආරහයනේක ප්‍රතිපදාව වැරද්දා. ප්‍රතිචෝද හරියට යනකොට මේ නිබ්බිදාව පහළ වෙනකොට ඇති වෙන මේ වෙනස ඒක මම නිදර්ශනයක් වශයෙන් දෙන්නේ පළවෙනි වතාවට ස්ත්‍රියාවක් ගැප් ගත්තට පස්සේ ඒ දොළදුවක් කියලා එකක් හට ගන්නවා. දොළදුක කියලා කියන්නේ මේ එක ගැප් ගන්න ඉස්සෙල්ලා ශරීරයක තිබිච්ච අපද්‍රව්‍ය අපහරණය වෙනුවට දැන් ශරීර දෙකක් ඇතුලේ තියෙනවා. ආත්ම දෙකක්. ජීවිත දෙකක්. එතකොට දුක් දෙකක් එනවා. ඔය උභය දුක්ඛ කියන එක තමයි දොළ දුක වෙලා තියෙන්නේ. ඉතින් ඒක නා දැනගන්න ඕනේ දැන් දරු බඩක් නිසායි මේ අනවශ්‍ය විදියට කෑම අරුචිය වමන යන ගතිය හරි මොන මොන හරි එන්නේ. ඉතින් මේ දරුගැබ පිහිටපු ඒකාන්තාව පළවෙනි වතාවට නම් මේක පළවෙනි දරුගැබ නම් මේ කාන්තාවට බොහොම අඩු අමාරුයි තේරුම් අරගන්න මේ සම්පූර්ණ සංසිද්ධියෙන් සක්‍රියම්මවරුන්ගේ අත්තම්මවරුන්ගේ නන්දම්මවරුන්ගේ ත්‍රිවිධ අවශ්‍යයි. නමුත් ඒකෙදී මේ මව පරිණතතර දරු හැබැයි පිහිටපු මව පිළිබඳ වටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා. ඒ මව රජුතුමාගේ අග්‍රමහේශිකාවන දැනගත්ත ගමන් මේ වෙනස අර බුදුම සතුටක් ඇති වෙනවා මගේ දරු බඩේ ඉන්නේ රජපැටියෙක් කියලා. මේ දරුවා ප්‍රසූත කරපු ගමන් තමයි මත්තර රජ වෙන රජ රජ කෙනෙකුට අම්මා කෙනෙක් වෙනවා. විහාරමාදේවි කොච්චර සතුටු වුණාද ඒ ගැමුණු කුමාරයාගේ දක්ෂකම් බලලා. ඒ නිසා රාජමහේෂිකාවක් නම් දරුගබ්බ පිළිබඳව ලොකු සතුටක් ඇති වෙලා රජු රණ දනුන් දීලා ඒ කිරියම්මාවරුන්ගේ ගැම්පෙනාර පැවැත්වීම් වලින් දරු අනුග්‍රහ කරනවා. විශේෂයෙන් රාජමාලිගාවක ඉන්නකොට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මහේෂිකාවට ගැබ් ගත්ත ගමන් අන්තප්‍රවාසී අනික් ස්ත්‍රීන් වස දෙනවා. වශ දීලා මොකද එතන තබ්ද රජුගේ විශාල අවධානයකට ලක් වෙනවා. එහෙම නැතු අන්තපුර ස්ත්‍රියක් ගැම්ගත්තොත් රාජමහේසිකාව ආවදෙන්න වශ දෙන්න. රාජමහේසිකාව විශේෂ බලතල තියෙනවා. ඉතින් ඒ නිසා අන්තපුරේ පුදුමාකාර බෙලි කැපිලි ඉතින් එතකොට ගැප් පෙරහැර පැවැත්වීම මේ වගේම කිරිම වරුන් දාලා කරන්නේ මේක රැක ගන්න ඕනේ රාජමහේසිකාවක් Tamange දරු ගැබ රකින්නාසේ. එතකොට කතාව වෙනස්. නමුත් මේ දරුගැබ ඇතිලා තියෙන වෛශ්‍යාවකට නම් වෛශ්‍යාව දැනගන්න ඔක්කොම තමන්ගේ රූපලාවන්‍යත් ඉවරයි පුරුෂයන්ගේ ආකර්ෂණයත් ඉවරයි ඒ නිසා වෛශ්‍යාව බලන්න පුළුවන් තරම් ඉක්මනට ගබ්සා කරගන්න. ඒසයි රෝග ලක්ෂණ මතුවෙනකොටම වෛශ්‍යාවට ඒක විශාල නින්දාවකට හේතුවක් වෙනවා, ලැජ්ජාවකට හේතුවක් වෙනවා, ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් විශාල පාඩුවක් නිසා වෛශ්‍යාව ගැඹ පහ කරන්න උත්සාහ කරනවා. රාජමහේශිකාව සම්පූර්ණ අරසා කරනවා. අන්න ඒක තමයි යෝගාවචරයේ භාවනා කරගෙන යනකොට ඒ දොළ දුක වගේ එනුරුස්නා ගති, නීරස ගති, කම්මැලි ගති, එපා වෙන ගති රාශියක් එනවා. අන්නේ කෙරේ පිහිටන ආකාරය සම්මාදිට්ඨිය තියෙන කෙනාගේ නැති කෙනාගේ සම්පූර්ණ වෙනස්. ඉතින් එතනදී නැති සම්මාදිට්‍යයක් ඇති කරලා දෙන්න තමයි අපි මේ ගුරුකුල මතයක් කල්යාණ මිත්‍රයේ යෝනිසෝ මනසකාරය ආශ්‍රය කරන්නේ එනිසා භාවනා කළ ප්‍රතිඵල ඉන්න පටන් අරගත්තට පස්සේ වගකීම ධූර බාරගත් කෙනෙක් වගේ ඊටාමත් නිහිතවානීව ඊටාමත් මේකට අනුග්‍රහ කරනවා කියන එක භාවනා හරියට නැති කෙනාට වැඩිය වගකීමක් ඒක ඒකයි මේ 84000ක් ධර්මස්කන්ධය කියලා අපි වචන දෙක කියන්නේ බුදු දානස දේශනා කරලා තියෙන්නේ හැම පැත්තෙම ඒ වැඩි ඒ භාවනා වැඩි වෙන නම් ඒකට අනුග්‍රහ කරන්නයි කියලා කියනවා සීලයෙන් අනුග්‍රහ කරන ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන සුත්යෙන් අනුග්‍රහ කරන සමතයෙන් අනුග්‍රහ කරන විපස්සනාවෙන් අනුග්‍රහ කරන කියලා මොකද එතනින් එහාට භාවනා ප්‍රතිඵලයෙන් පටන් ගන්නතර පස්සේ ලැබෙන ප්‍රතිඵලයේ ඒ බුද්ධලට සීමා වෙන්නේ ඒක මුළු ශාසනයටම නිසා මේ මනුස්සයර කරන අනුග්‍රහය තුළ මුළු ශාසනයම අනුග්‍රහයක් වෙනවා. ඒක තමම කල්පනා කරන්න ඕනේ. භාවනා ප්‍රතිඵලාප නැති කාලේ වගේ නෙවෙයි ආවට පස්සේ තාමත්ම ධර්ම ගෞරවයේ යුක්තව ඒ වගේම කල්යාණ මිත්‍රාසකයේ යුක්තව ඒක තන වඩා ගන්න නම් ඒ බුදුහාමුදුරුවෝගේ තියෙන මේ නිබ්බිදාව ඉස්තරහින් කියලා තියෙන ගතිය. බුද්ධ දේශනාවේ ඒකාන්ත නිබ්බිදාය. ඒකාන්ත විරාගය ඒකාන්ත නිරෝධාය. විරාගය කියලා කියන්නේ රංජනය රමණය කිරීම කියන වචනේ අනිත් පැත්ත. රංජනය කියලා කියන්නේ බොහොම ලස්සන විචිත්‍ර කියන එක. විරංජනය කියන එක කියලා කියන්නේ විරංජන කුළු දාපුවාම කොච්චර ලස්සන දෙයක් වුණත් ඒකේ වර්ණ වර්ණ සංතාන වර්ණ සංකල්ප දුරු වෙලා යනවා. ඒවා රංජනය කරන්නත් බෑ. ඒ වගේ තමයි භාවනා කරගෙන යනකොට අරමුණේ රංජනයක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් දා ජීවිතයේ සානිත්‍ය වගේ වෙන්න ඉඩ තියෙනවා. මේක හැමදාම තියෙන එකක් නෙවෙයි. නමුත් ඒ විශේෂම සංඥාව හැදීගෙන එනකොට මේක එනකොට යෝගාවචරයයකට රාජමහේශිකාවක් ගැම් කරත්තා වගේ සලකනවා මිස වෛශ්‍යාවක් ගැබඩ සලකනවා වගේ සලකන්න ගියොත් ඒ යෝගාචරයනේ ශාසනයට වැරදි අදහසක් යනවා. ඒක නිසා හොඳට භාවනාවේදී මතුවෙන මේ විරාගය, නිබ්බිදාව, Nirodhe එහෙම නැත්නම් දේක ගෙවිලා යන පැත්ත තමයි වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා නම් ඒක මහා අභාග්‍ය සම්පන්න දෙයක්. නමුත් දැන් බින්දව සුබ ලකුණක් ආවත් ප්‍රීතියක් ආවත් සුඛයක් ආවත් දුකක් ආවත් ඒකේ ඉවර වෙන තැන තමයි සංඥාග්‍රය තමයි එල්ල වෙන්න පටන් ගන්න. එල්ල කරගන්න ඕන. අපි හිතුවක් කරාට කැමති පටන් ගන්න තැන බලන්න. පටන් ගන්න තැනදී කලබල වෙන්නේ නැතුව ඉවර වෙන තැනදී, නිරෝධ වෙන තැනදී, ඡය වෙන තැනදී, වැය වෙන තැනදී ඒකට හොඳ අවධානයක් යොමු කරගෙන ඉන්නවා කියලා කියන්න නම් ඒක මේ ධර්මයේ යොමුව ගොනුව තියෙන එතෙන්දයි කියලා මේ වගේ තැන්වලදී සරුවත්‍යන්ත ඉස්මතු කරලා පෙන්වන කාරණාව යෝගාවචර තේරුම් ගන්නවා. ඒ වගේම තමයි මේ නිබ්බිදාවක් පහළ වුණත්, විරාගයක් පහළ වුණත්, නිරෝධයක් පහළ වුණත් පේන්න තියෙන්නේ හිත කනගාටු වෙන, නීරස වෙන ඒකාකාරී ගතියක්. නමුත් ඒක පුරුදු කරගත්ත ගමන් ඒකට එන්න එන්න පුරුදු කරගත්ත ගමන් පුදුමාකාර සාන්තියක් එන්න පටන් අර ගන්නවා. පෞලක ජීවිත නම් පෞලේ, සමිතියක ජීවිත නම් ඒ සමිතියේ. එහෙම නැත්නම් තමගේ හිත කය දෙක ඇතුළත පුදුමාකාර සාන්ති ස්වරූපයක් එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක ආවට පස්සේ නම් පුදුම අගයක් එනවා. ඒක නමුත් ඒකට අර නිබ්බිදා විරාග නිරෝධ හරහා ඒකට සාක්ෂාත් වෙනකම් ළඟා වෙනකම් ඒ තියෙන දෙකට දෙතාවර ගතිය තමයි තීරණාත්මක අවස්ථාව. ඒ නිසා මේකේ මේ පොට්ටපාද සූත්‍රය ඇත්තට මෙච්චර විස්තරයක් නෑ. නමුත් සර්වඥාන්සේ මේ චතුරාර්ය සත්‍ය දේශනා කරලා තියෙන්නේ ඔන්නෝය මේ අර්ථ සංහිත ධම්ම සංහිත භ්‍රමචරියට යොමු වෙන නිබ්බිදාවක් වෙනද විරාගයක් නිරෝධයක් උපසමයක් වෙන දෙන දක් බව දන්නවනම් ඒක තමන්ගේ ජීවිතය තුළින් එක චිත්තක්ෂණයට හෝ අත්දකින්නකොට ඒක ස්පර්ශ කරන්න පුළුවන් වෙනකොට දැනගන්න ඕනේ කී තියෙන වගකීම දැනගන්න ඕනේ කී තියෙන ධූරය එතකොට තමයි ඒක ඒකට අනුග්‍රහ කරා වෙන්නේ. ඒ නිසා මේක එක පැත්තකින් දැනගන්න බෑ. අපි දන්න දන්න පැති වලින් හැකිතාක් දුරට සුත්ත මේ වශයෙන් හෝ එහෙම නැත්නම් චින්තා මේ වශයෙන් භාවනා කරන ගමන් ඒකට පුළුවන් තරම් අනුග්‍රහ කරන්න ඕනේ. අනුග්‍රහ කරනකොට තමයි මේ සූත්‍ර වල තියෙන වටිනාකම වෙනද නැති විදිහට තේරෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒවා පේන්නේ බොහෝම ගැඹුරු අපි මෝඩයි ඒ ධර්ම ගැඹුරුයි ඒ නිසා අපිට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙනකොට සූත්‍ර පැත්තක දාලා ජාතක කතාවක් ආගෙන හිටියොත් හොඳයි. නැත්නම් තොරන් කවි ටිකක් අහගෙන ඉන්න එක හරි ෂෝක් කියලා හිතෙනවා. නමුත් ඒ වගේ කිසිම තැනක ඔය කියන විදිහ අර්ථ සංහිත ගතියක්වත් ධර්ම සංහිත ගතියක්වත් භ්‍රමචරියක්වත් නැහැ. අපි හිතපු කාලයේ කොහොඳයි. සකසඤ්ඤාව හරියට හොඳයි ඒක. නමුත් සංඥා අග්‍රයට යනකොට ගෙවම් කරන ගෙවම් කරන යනවා. එතකොට Tamanට අදා බෙදා ගන්න ඉන්න ප්‍රමාණය අඩු වෙන්න පටන් නැත්නම් සමාජයත් එක්ක ඇලි ගලි වාසය අඩු වෙන ගතියක් තියෙනවා නමුත් ධර්මයෙන්ම ලැබෙන අර්ථ සංහිත ගතිය ධර්ම සංහිත ගතිය භ්‍රමචර්ය නිසා තේරෙන්න පටන් අර ගන්නවා මේක ප්‍රඥාවන්තයන්ට විතරයි වීර්යවන්තයන්ට විතරයි අල්පේච්ඡ තියෙන කෙනාට විතරයි සන්තුට්ටි තියෙන කෙනාට විතරයි ඒ නිසා මෙවැනි ඒ ගැඹුරු ධර්ම ඉරිත පොලේ මාකට් එකේ දාලා වෙකිනින්නේ නැහැ පොළට ගියර ගන්නවත් නැහැ. සුපර් මාකට් එකෙත් නැහැ. ඒක නැති උනායි කියලා කියන්නේ වෙළඳ පැත්තෙන් බලනකොට නම් ඒක නිකන් අවලංගු ලක්ෂණයක් වුණාට ධර්මයේ පැත්තෙන් බලනකොට ඒකේ සුවිශේෂත්වයක් තියෙනවා, ගැඹීරත්වයක් තියෙනවා. අනේ ඒ විදිහට තමන්ගේ ජීවිතයෙම අපකප වෙලා වැඩ කරන කෙනාට ඒ ලකුණු දිහා බලනකොට සර්වඥාන්සේ කියන්න ඕනේ ටික කියලා තියෙනවා. මේ සූත්‍රය නැහැ. සර්වඥාන්සේ කියනවා මහන්නේ මම අනුකම්පා කටයුතු ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් විදිහට සත්‍ය හොයන කෙනාට කිව යුතු ටික කියලා තියෙනවා ඔන්න මහණෙනි කැලවල් ඔන්න මහණෙනි ගස්සට හිස්තැන් ගස්සට නැත්නම් මෙන්න හිස්තැන් භාවනා කරපියා වූ මරණ වෙලාවේදී මේ මෙච්චර සහස්ෘමාංශ මෙච්චර මේක කියලා තියෙද්දි මෙච්චර අරණ්‍ය තියෙද්දි මෙච්චර ගස්මුල් තියෙද්දි මෙච්චර ශූන්‍යාකාර තියෙද්දි අනිවට භවනා කරගන්න බැරි වුණා කියලා පශ්චාත්තාප වෙන්න ඉඩ තියාගන්න එපයි කියන. ඒ සානුකම්පා කටයුතු ශාස්ත්‍රඥාන්චනමක් විදිහට මේ දේශනා කරලා තියෙන දේවල් අපිට තේරෙන්න නම් අපේ ඒට සැදී පැදී සැදී පැහැදී පිහිටිය යුතු ආකාරයක් තියෙනවා. ඒකයි මේ වගේ භාවනා වැඩ පිළිලක් කරනකොට අපි පුළුවන් තරම් මේ සුත්‍රමේ ඥානය, සූත්‍ර ඥානය පුළුවන් තරම් කිට්ටු කරන්න මේ අද එකතු කරපු කොටස එච්චරම රසවත් පැත්තක් නෙමෙයි. එහෙම නැත්නම් එච්චරම සාක්විය දාගෙන ඉන්න දෙයක්වත් නෑ මේකේ. නමුත් කවදා හරි තේරුම් ගත යුතු කොටසක් නිසා භාවනා කරන යම් අත්දැකීමක් ලැබුණු කෙනාට මේක ඒ බුදුහාමුදුරු පෙන්වන්න හදන යොමුව පිණිස ගුණව පිණිස ඒකාන්තේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාවත් මෙතනින් නැවත කරනවා. සියලු දෙනාට ධනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.